අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුතුපාදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අපි ආර්දනා කරවෝ ඊෂා නෝන මාත්‍යට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊ타ත්ම සතියෙන් යුක්තව පැයක් පමණ සක්මන් කිරීමෙන් පසු පරයන්කේ වාඩි උනේමි. මම දැන් මෙතන යයි මේ කයෙහි සිත පිහිටුවා ආස්වාද ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාසතක බැලීම පටන් ගත්තෙමි. මගේම කැස්ස හා ගලාගෙන සිතුවිලි නිසා බාධා ඇති වූද බලවත් වූ සතියෙන් යුක්තව ආනාපානය දෙසම බැලුවෙමි. බොහෝ වේලාවකින් ශරීරයේ ඇතැම් තැන්වල මස් පිඩු ගැස්සෙන හා නලියන ගතියක් දැනින. ටික වේලාවකින් එය මගහැරී ගිය අතර දිගටම හුස්ම ඉහළ පහළ යන දෙසම බැලුවෙමි. තවත් ටික වේලාවක් ගිය පසු ශරීරය තුලින් හයියෙන් hina වෙනවා වැනි අත්දැකීමක් ලද්දෙමි. මෙම hina යන ගතිය දෙවරක් පමණ සිදුවිය. ඒ අවස්ථාවලදී පිටතින් ශරීරයේ සෙලුණාද යන්න පැහැදිලි නැත. මෙම අත්දැකීමෙන් පසු තවත් ටික වේලාවකින් ශරීරයට ඊතා සැහැල්ලු බවක් හා ශාන්ත බවක් දැනින. ඒ වචනයෙන් විස්තර කළ නොහැකි. තරම් ශාන්ත නිශ්චල සුවදායක ස්වභාවයකි. සිසිල් බවක්ද දැනිනි. මෙම සැහැල්ලු ශාන්ත සහනදායී බව මුළු ශරීරයේ පුරාම පැතිර ඇති බව පැහැදිලි විය. හුස්ම ගන්නා බව දන්නා නමුත් ඒ ඉහළ පහළ යන අන්දම දැනුනේ නැත. ඉතා විශාල සැනසෙල්ලක් සැහැල්ලුවක් අත්විඳෙමි. කලින් දවසේද මෙවැනිම සැහැල්ලුවක් හා සැනසිලි බවක් අත්විඳෙමි. දෙවැනි දවසේ පළමු දිනයට වැඩි කාලයක් මෙම தත්ත්වය පැවතින. මෙම සහනය සිරුර පුරාවටම පැතිර ඇති බව අත්දැක්කේ දෙවැනි දවසේය. මා කරගෙන යන්නා වූ පුහුණුව පිළිබඳව ඔබ වහන්සේට දැනුම් දීම සඳහා ඉදිරිපත් කළෙමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔය ඉතින් අර මුලදී විශ්සර කරන්න තිබුණ විදිහට අර ඇඟ නිකන් මේ ඒක හිණාවද්ද ඒක ඇඳිල්ලද්ද දන්නේ නිකන් ඇඟුම් බර වෙලා එන්න පටන් අරගන්න එක වළක්වන්න බෑ නිකන් පිට වෙන්න හදනවා ඒ ඇඳීමකුත් නෙවෙයි හැබැයි තද බල ශෝකයක් ආපුවාම ඉකිබිජන වගේ එකක් වෙනවා නැත්නම් තද බල සතුටක් ආපු වෙලාවක වගේ ඉතින් ඒක මේ ශරීරය දන්නේ නැහැ ඒක කනකාටුවද්ද දුක මේ සන්තෝෂයක්ද කියලා කොහොම හරි මේ සහැල්ලුකම වැඩි වෙච්චාම එන දෙයක් හැබැයි පාලනය කරගන්න බෑ. ඒකට කියන්න තියෙන්නේ අසුබ දිනකා සුබ දසුණක්සේ. මාහැර ගියෝබ නොසිතූ දවසක ඇයිදෝ යලි ආවේ. ආවට සතුටක්ද තියෙන කනකාටුවක් දැන්න මේ ඇදෙනවද දන්නෙත් නැහැ. එහෙම නැත්නම් සතුටක්ද කියන්න බෑ. ඒ අර පිනා යන ගතියකට ප්‍රීතිය කියන එකේ මූලාර්ථ පෙන්වන්න මෙතන ප්‍රීණණය. මුළු ඇඟම මේ ඉකිබිදින වෙලාවක වගේ සතුරුවගේ එන්න පටන් ගත්තා මට මතකයි නිල්ලඹදී බය තුන් කාලක් විතර මම නැගිටලා සක්මනට ගියා. සක්මනට ගියත් වළක්වන්න බෑ. පස්සේ මං කරපු දේ අඬනවා දන්නේ නැහැ hinaන දන්නේ කඳුරුත් වෙනවා හොටුත් වෙනවා ඉකිබිදිනවා. හැබැයි හොඳටම දන්නවා මේ අඬන්න ගන්නව නැහැ කියලා. ඉතින් මට බයයි මේ වත්තේ වැඩට යන මිනිස්සු තව පොඩ්ඩකින් එනවා පෙරටුවට. මට හිතෙනවා පිස්සු ගේනවා කියලා හිතයි දන්නේ කියලා. මේ වන්දන ඒකමද වන්දන මේ ලියන්න හදන්නේ. ඒ වගේ එන්න පටන් අර ගන්නවා. ඒක ඇත්තටම මේ ශාරීරියේ මේ පිනා ගියාට හිත දන්නේ නැහැ මේක කනගාටුවද කරන්නේ සන්තෝෂයකටද කියලා. ඉතින් ඒ වෙලාවට හරි පුදුම විදිය සුවසේවාවක් සිද්ධ වෙනවා. පුදුම විදියක මේ අර තිබිච්ච ආතති ඔක්කොම පිට වෙලා අයින් වෙලා යනවා. ඉතින් ඒක නිටතර වෙනවා නම් හොඳයි. හැබැයි දෙවෙනි දවසේ ඔච්චර තදින් වෙන්නේ වෙනවා. ඕක ඔච්චර ලොකු දෙයක් නෙවෙයි. තුන්වෙනි හතරවෙනි දවසේ යනකොට ඇඟ ඇතුලේ තේරෙන්න පටන් ගන්නවා. කායේන චේව පරම සත්‍යං සච්චි කරෝති කියලා ඒ චංකි සූත්‍රයේ තියෙනවා සෛලයක් සෛලයක් පාස පිනා යන ගතිය එනවා. ඒක මේ මේ අහවල් ඉන්ද්‍රිය, අහවල් සෛලේ, අහවල් තැනක පෙඟිලා නැහැ කියන්න බෑ. මුළු ඇඟෙම වෙන එකක්. ඒක කියන්නේ කයෙන් මේ වර්තමාන මොහොතේ පැමිණිච්චාම කය උදම්මන නැහැටි. එන්න පටන් අර ගන්නවා නිකන් හීනෙන් බබෙක් hina වෙනවා වගේ. ඉතින් ඒක වෙන්න දෙන්න පුළුවන් තරම් මේ වෙන්න වෙන්න වෙන්න ඔය ඇඟේ තියෙන හිතේ තියෙන තදබල යටපත් වෙච්ච ආසාවල්, द्वේෂ, තරහවල් පිට වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ අර්ථකථනයක් ඉල්ලලා ලියපු දෙයක්වත් ප්‍රශ්නයක් අහලා ලියපු එකකුත් නෙවෙයි බෙදා හදාම ගැනීම සතුටුයි නමුත් ඒ ඇතිවීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න හැබැයි දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ එච්චර එන්නේ නැති වෙයි නමුත් මොන විදිහකින් හරි එක මතුවෙන වෙලාවේ විතරමයි අපි ජීවත් වෙන්නේ අනික හැම වෙලාවෙම කඹරනවා අනික හැම වෙලාවෙම ආංශික ජීවිතයක් තියෙන මේකේ මුළු කයම හිතත් එක්ක තියෙනවා ඒකට අනුග්‍රහ කරන්න කියලා කියයි අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලීමයි. සක්මන් භාවනාවෙන් පසු මම දැන් මෙතන යන තේමාව යටතේ සතිය පෙරටුව තබාගෙන හිඳින ඉරියව්ව දෙස ටික වේලාවක් විනාඩි 3ක් පමණ බලා සිටීමි. එවිට ශරීරය තුල කුමක් සිදුවේදයි සිහියෙන් සිටියා. උදරයේ චලනය වන බවක් දැනින. එය විනාඩියකින් පමණ එම චලනයේ ඉදිරියට නිරා යන බවක් දැනුණා. ඒ හිරවීමක් තෙරපීමක් ලෙස ඉදිරියට ගියා. ඉදිරියට ගොස් නවතින විට හැකිලීම දැනුණා. හැකිලීම තුල පහසුවක් දැනුණා. ඉදිරියට නෙරා යාමත් හැකිලීමත් අතර යම්කිසි හිදසක් ඇති බව වැටහුණා. ටික වේලාවකින් චලනයේ පිම්බීමක් ලෙස ගොරෝසුවට දැනුණා. හැකිලීම තුල වෙනසක් දුටුවේ නැහැ. මෙහෙම ටික වේලාවක් යන විට පෑ භාගයකින් පමණ පිම්බීම හැකිලීම තුල සිත පිහිටියා. අඩුවෙන් සිතුවිලි ආවත් එය බාධාවක් උනේ නැහැ. ඉන්පසු අත් දෙක බර වී තද ගතියක් දැනුණා. හිසත් තද වෙලා වගේ දැනුණා. තද ගතිය බර ගතිය දෙස කිට්ටුවෙන් සිටින විට මෙනෙහි කරන විට ඒවා ටික ටික වෙනස් වෙනවා තේරුණා. ඉන්පසු පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ සුමට වුණා. වැරදි තිබේ නම් ඔබ වහන්සේගේ උපදෙස් පතා ඉදිරිපත් කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේ විදිහට අරමුණ සියුම් වෙන්න කෙල මේ ගෙවෙන්න ගෙවෙන්න කෙල ගෙවෙන්න කෙලස් කියන හැඟීමෙන් ගෙවන්න යන්න එපා. නමුත් ගෙවෙන දේ සමාදන් වෙන්න. ගෙවෙන දේට අනුග්‍රහ කරන්න. ඊට පස්සේ ආයෙ මේක මතුවෙනවා ගොරෝසු වෙලා ආයෙත් එහෙම ගෙවෙන්න. ඉතින් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒක මේ මතුවෙන්නේ ඉස්සර විතර සැරට නෙවෙයි. නමුත් ගෙවෙනකොට මේකේ ඉච්චරම චිත්‍රය සම්පූර්ණයෙන්ම ලියවිලා නැහැ. එතෙන් දෙයි අන්න ඒක තමයි අපි පුරුදු කරගන්න ඕනේ මොන විදිහකට ස්වභාවික අස්වාභාවික දෙයකින් හිතා හෝ නොහිතා ඇවිසීම වෙන්න පුළුවන් කිසිම විදිහකට ඇවිසෙන එකේ මුල හොයන්න යන්න එපා. මේ ඇවිසිච්ච දේ සංසිද්ධ වෙන හැටි දන්නවනම් අපි ඇවිසිට ජයගත්තා වෙනවා. ඒ නිසා ඒ අනුව කටයුතු කරන්න කියලා කියන්න පුළුවන්. අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස මා ආදුනික යෝගාවචරයේකි. භාවනාවේදී අත්ින්දි අත්දැකීම් මෙසේ විස්තර කරමි. පර්යංකේ වාඩි වී ඉරියව්ව මෙනෙහි කිරීමෙන් අනතුරුව ආනාපාන සති භාවනාවට යොමු වෙමි. තද කඳ ඍජුව පත්න ආකාරයත් අත්පා පිහිටන ආකාරයත් මෙනෙහි කරමින් සිටින විට ආශ්වාසය හා ප්‍රශ්වාසය කෙරෙහි අවධානය යොමු වේ. ඒ දෙස ආගන්තුකයෙකු ලෙස බලා සිටීමට හැක්කේ මිනිත්තු කිහිපයකි. ටික වේලාවක් යන විට හැඟී යන්නේ මා ආයාසයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන බවය. ඒ කෙරෙහි හිත යොමු විට මහත් අපහසුයක් දැනේ. එවිට මා උදරයේ පිම්බීම හැකිලිම කෙරෙහි සිත යොමයි. ඒ දෙසද වැඩි වේලාවක් බලා සිටීමට නොහැක. පිම්බීම හැකිලීමේ ක්‍රියාවද මා විසින් මෙහෙවන බවක් දැනේ. ආස්වාස ප්‍රස්වාස පිම්බීම හැකිලීම යන දෙයාකාරයටම හිත යොමු කිරීමට අපහසු බව අපහසු විට මා නැවතත් ඉරියව්ව කෙරෙහි හිත යොමමි. එවිට નિરાස નિરાයාසයෙන්ම අත්පා පිට ආදී පෙදෙස් වලින් හටගෙන ඇති වේදනාවන් කෙරෙහි අවධානය යොමු වේ. එක් වේදනාවක් දෙස දීර්ඝව බලා සිටින විට එම වේදනාව කෙමෙන් නඩු වී නැති වී යන ආකාරයත් තවත් පෙදෙසක තව වේදනාවක් නැගී යෑමත් නිරීක්ෂණය කළ හැකි විය. වේදනා තිබුණත් මා ඉරියව්ව වෙනස්වකට ඒ දෙස බලා සිටිමි. එසේ එක් භාවනා වාරයක් විනාඩි 15ක් 20ක් අතර කාලයේ වැඩිවීමට හැක. නමුත් එම විනාඩි 15 20 අතර කාලයේත් මිනිත්තු දෙකක තුනක් හැරුණහම ඉතිරි සම්පූර්ණ කාලය ගෙවෙන්නේ ශරීරයේ තනින් තන මතුවන වේදනාවන් නිරීක්ෂණය කරමින්ය. වේදනා කොතෙක් දුන්නත් එය මා කරදරයක් ලෙස බාර නොගන්නෙමි. මා භාවනා කරන ආකාරයේ හරි වැරදි ඇතනම් එය මාහට පෙන්වා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙම භවයේදීම නිර්වාණ සම්පත්තියට හේතු වාසනා වේවා. මුලින් උත්සාහ කළ තිබුණාට ආහනපාණ්ඩ හිතගත්ත බව දනවඬ නැවත ඒක ආයාස කරන ගතිය නිසා මේ මුළු චිත්‍රයම නිකන් අඹුල් වෙච්ච පිළිණු වෙච්ච ගතියක් තමයි රචනයේ පේන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ නිසා පිම්බි මැකිලිමට ගියා ඒත් ආයාස කරන ගතියක්. නමුත් මේ ආයාසය තුල හෝ අනායාසයෙන් හරි තමන්ගේ ඉරියව්ව තුල ඉන්නවා කියන හැඟීම එහෙම නැත්නම් මේ මැරිලා නැහැ කියන හැඟීම නිින්ද ගිහිල්ලා නැහැ කියන හැඟීම මේ ඇති වෙන දෙයක් මේ දකින්න හිතාමතා හෝ නැතු හෝ ඇති වෙන දෙයක් බව දන්නවනම් ඒක ඉරියව්වේ හිත තියානින්නටත් වැඩිය හොඳ දෙයක්. ඒ නිසා මේ එළියපෙකන පස්සට පස්සට යනකොට එන වේදනා සම්බන්ධ වුණා හොඳ මධ්‍යස්ත රචනයක් තියෙනවා. නමුත් අර ආනපානේ බලන්න ගියා බලන්න ගිය නිසා ආයාස කර වුණා ඒ ආයාස කර තියේදිත් ආස්වාද ප්‍රසවාසයේ දැනුනේ කොහොමද වැටුනේ කොහොමද කියන එක තිබුණා නම් මට මේ ප්‍රශ්නේ අහන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ පිම්බීම හැකිලිම හිත දැම්මා. ආයාසයෙන් වේවා අනායාසයෙන් වේවා කොහොමද කියලා වැටහෙනවා නම් ඒ වැටහීම තුල මම මේ ඉන්නේ කය ඇතුලේ නම් සතිය තියෙනවා. මොනම බාධාවක්වත් ඇත්තේ නැහැ. ඒ නිසා ඒකයි කරන්න තියෙන්නේ නෑ මේ හිතලා ගත්තත් නොහිතා ගත්තත් හිතලා ගන්න ප්‍රාර්ථනාවක් නැහැ නේ. හිතිලා හිතලා ගත්තට මේ වර්තමානයේ හිත පවත්තන්න මේ ආයාස කර හෝ අනායාසෙන් සිදුවන ආනාපානේ පාවිච්චි කරන්න දන්නවනම් නැත්නම් ඒක අරමුණු කරන්න දන්නවනම් ඒ වේදනාව හෝ ප්‍රම්බිම හැකිලිම හෝ ආස්වාසය හෝ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නමුත් අර දෙකක පශ්චාත්තාපය පසු කරගෙන තියෙනවා. අන්න ඒක අස්වාභාවික දෙයක් අනවශ්‍ය දෙයක් කියන්නේ මම මේ කතා කරන්නේ. ඒ නිසා ආයාසයෙන් කරුවත් අනායාසයෙන් කරුවත් කයේ හිත තියෙනවනම් ජයග්‍රහණයක් විදියට ගන්න. පළවෙනි පියවර අපි සාර්ථකයි. සාර්ථකයි. පාස්. සමර්ථයි. ඒ නිසා ඉරියව්වේ හිත තියෙනවා කියන එකට ওই තුනම ඇතුළත් කියලා ගන්න. ඒකට හතරක් වෙනවා. ඉරියව්වේ හිත පවත්වන වෙලාව ආයාසින් හෝ අනායාසෙන් සතිය. පිම්බි මහකිලින් බලන වෙලාව ආයාසින් හෝ අනායාසෙන් ආනපනේ බලන වෙලාව සහ වේදනා බලන වෙලාව. ඔක්කොම සතියට අහු වෙලා තියෙනවා. නමුත් අර කියවිලා තියෙන බොහොම ලස්සනට කියවිලා තියෙන මේ විනාඩි සල්පයක් මම ඒකෙම හිටියා. ඒ වගේම වේදනාවට මම අතහැරියෙත් නැහැ. නමුත් තාම බලලා තියෙන තමන් ගැන විවේචනාත්මකව නාස්තිකව නෑ මේ ඔක්කොම වෙලාවේදී කොහොමද මමත් කයත් එක්ක හිටියානේ ඉරියව්වත් එක්ක හිටියානේ කියන විශාල චිත්‍රය බලන්න හිටියානම් මට හිතෙනවා සාර්ථක වෙලා තියෙනවා නමුත් අර තමන් ගැන ස්වං විවේචන වැඩි එකට වේදනාව ආනපානේ පිම්බීම හැකිලිම ආයාස කරයි කියනකොට ලොකු අසහනතාවක් ඇති කරන තියෙනවා ස්වං විවේචන ඇවිල්ලා තියෙනවා අන්නේ දෙක අනවශ්‍යයි මේ චිත්‍රයට අනවශ්‍යයි මේ කතාවට. අන්නේ දෙක නැතුව කයේ හිත තිබ්බත් ආයස්වාස් ප්‍රසවාසයේ හිත තිබ්බත් පිම්බි මේකෙම හිත තිබ්බත් වේදනාවේ හිත තිබ්බත් මේ ඔක්කොම සතියේ තියෙන බවට කාරණා කියන එකයි මම දකින්නේ මේ ලියපෙකනා කැමැති දන්න ඒක පිළිබඳව මේ අදහස් ප්‍රකාශ කරන්න. සතිය තියෙනවයි කියලා පිළිගන්නවද ඒ වෙලාව නැත්නම් සතිය නැහැයි කියලා පිළිගන්නවද කියන එක. මම ඉදිරියට යන්න කැමති නැත්නම් අපි යන් මම හිතනවා මම කියපු දේ සුර කලයුත්ත පිළිබඳව තොරතුරු තියෙනවා කියලා උපදේශේ නිසා දිගට කරගෙන යන්න කියලා කියයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. දැන් ඉක්මනින් හුස්ම තුනී වී ගොස් තවදුරටත් හුස්ම ගැනීමට බැරි තත්ත්වයකටපත් වේ. කොතරම් උත්සාහ කළත් ආශ්වාස වාතයේ නාස්පුඩු වලින් ඉහළට ඇදී නොවේ. හිස පිටුපට ප්‍රදේශයේ හිරිවැටි ගියාක් මෙනි. අවට ශබ්ද ඇසුණත් සිටින්නේ වෙනම ගුහාවක් වැනි තැනකය. කිසිවකින් බාධාවක් සිදු නොවේයි. මෙලෙස පැයක් පමණ වේලා හතර වතාවක් පමණ සිටියෙමි. එවිට භාවනාවට අරමුණක් නැති නිසා මම මෙතන හිඳගෙන යයි සිටුවෙමි. එහෙත් ආනාපානීයමෙන් ගලා යන කිසිවක් නැති නිසා එහි සිහිය පවත්වා ගැනීම තරමක් දුෂ්කර විය. වරින් වර සිතවිලි පැමිණිනි. නමුත් ඒවා පැමිණ ගියේය. බාධාවක් නොවිය. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ අවස්ථාවේදී කුමක් අරමුණු කොට භාවනා කළ යුතුද? ඔබ වහන්සේගේ ධෛර්ය සම්පන්න දේශනා මහත් අගයකට සලකමි. වැටෙන හැම විටම නැගිට සිටීමට වෙර දුන්නේ ඒ උතුම් දේශනාය. ඔබ වහන්සේගේ දෙපා වැඳ নমස්කාර කරමි. මුචට යර සතිය අරමුණක් ඇතුව පුරුදු කරන එක නැගිටින බබාට දඬුවටක් ගහලා දෙන්න වගේ. එහෙනම් බබා නැගිටලා යන්න පටන් ගත්තට පස්සේ ටික කාලයක් තියලා දඬුවට ගලවලා දාන්න. එතකොට බබ ඇවිදින්නේ දඬුවට නැතුව. ඉතින් එතකොට අහන්න ඕනේ දඬුවට අල්ලගෙන ඇවිදින නැගිටිල්ලද වඩා හොඳ එහෙම නැත්නම් දඬුවටක් නැතුව මේ තමන්ගේම කකුල් දෙකෙන් ඇවිදින එකද හොඳද කියලා අරමුණක් පෙනෙමින් පවත්තන සතිය සහ ආරම්මන සතිය කියනවා. අරමුණක් නැතුව නැත්තම් අනාරම්මනව පවත්වන සතිය කියන මේ දෙකෙන් වඩා හොඳ කොයි එකද කියලා මේ ලියපෙකන කට උත්තරයක් දුන්නොත් මම හිතන්නේ හොඳට සුද්ධට වදී ඔලුවට ටෝක්කක් කරනවා. ආ ඔව්. මොකද කියන්නේ? මම මේ විස්තර කරන්න හදන්නේ මේ රචනයේ යම් තැනක තියෙනවා ආස්වාස් ප්‍රසවාස ඊට පස්සේ සංසිඳුණාට පස්සේ දැන් මම කුමක් අරමුණු කරගෙනද භාවනා කරන්න කියන ප්‍රශ්නෙට මම ප්‍රශ්නයක් දානවා සතිය තියෙනවා මේ අරමුණේ ආනපන සතියේ ඊට පස්සේ තියෙනවා සතිය තියෙනවා අරමුණක් නැහැ මේ දෙකෙන් කොයි එකේ මේ දෙකෙන් වඩා හොඳ කාර්යක්ෂම කොයි සතියද කියලා අරමුණක් නැතුව තියෙන සතිය සෝයි ඒක නෑ අහන්නේ එහෙම නයි කාට දැන් මොකද්ද කරන්න කියලා ඒක උපයාගත්ත දෙයක් බව දන්නවනේ කෙලෙස් අඩු බව දන්නවනම් දැන් මම මොකද කරන්න කියන ප්‍රශ්නේ තමයි මේ ප්‍රපංච කළ යුතු නැත්නම් කරන ප්‍රපංචේ එහෙම නැත්නම් මෙච්චර ලස්සන කරන ගියේ භාවනාවට වසුරු හෙලනවා මේක නෙමෙයි ඥානෙ කියන්නේ ඔය දැන් ඔය දීපු උත්තරේම දීලා දෙන්න එතනදී මොනවාක්වත් දඬුවට කල්ලාගෙන විදින බබාට වැඩිය ඒක හැබැයි බහු කළා තමයි දඬුවට නැතුව නැවිදින්නේ කියලා. එහෙම දඬුවට නැතුව ඉඳ පටන් ගන්නෑ. ඊට පස්සේ දඬුවටක් ගහලා දැන් දඬුවට අල්ලගෙනව නම් ඊට මං කියන්නේ නැන්නත් හොඳ නෑ. දඬුවට නැත්තම් වඩා හොඳයි. ඒක නිසා අපි අරමුණේ හෝ සේවය අරමුණේ හෝ කෘත්‍යය ඒකෙමුත් විමුක්තියක් ලබනවා. ඒකත් නිදහස් කරනවා. මේ විදිහට නිදහස් කිරීමෙන් තමයි විමුක්තිය සාක්ෂාත් කරගන්නේ. අපිට වෙලා තියෙන්නේ ඒ විමුක්තියටත් වඩා අරමුණ ලොක් කරගන්න. ඒ කියන්නේ මේ වඩු වගේ වැඩේට වැඩිය ආයුධ ලොක් කරගන්න. මේ ටෙක්නොලොජි එකේ තියෙන වැරද්ද. එක එක සමීකරණ හොයනවා අපි. එක එක ක්‍රම හොයනවා අපි. එක එක ව්‍යාපෘති හොයනවා අපි. නමුත් එතකොට මේ යන්න ඕන තැනට ගිහිල්ලා තාමත් අර බලපුරුද්දට අහනවා නිකං ඉන්න නිසා බීඩි බිව්වට කමක් නැද්ද? චූයින් ගම් හැපුවට කමක් නැද්ද? චොකලට් එකක් කෑවට කමක් නැද්ද? දැන් නිකන් ඉන්නේ. ඒකයි මම ඔය නැගිටලා කට උත්තරේ ගන්න හදන්නේ. ඒ නිසා රචනයේ දීලා ආයෙත් කියවන්න බණ්ඩ. කරදර සහිතව පවතින සතියක් කියලා හිතන්න අරමුණක් සහිතව පවත්වන සතියේ. කරදර නැති එකක් වගේ තමයි frictionless path එහෙම නැත්නම් least frictional path නැත්නම් මේ comfort zone එක යන සතිය තමයි අරමුණක් නැහැ හැබැයි හොඳට දන්නවා අරමුණක් නැහැ කියලා. පොළොව දිගේ ගිය ආයන්තරාව දැන් වාතය ගන්නවා සමතුලිතතාවය. ඒරෝඩයිනමික්ස්. එතකොට අර පොළොවේ යනකොට කියන දඩ දඩ දඩ ගන්න ගහන කතිය නැහැ. ඉතින් එතකොට කිව්වොත් එහෙම අම්මෝ බාන්න බාන්න මේක වලි සෙල්ලමක් වෙන්න හදන්නේ මේක දැන් ආයෙ පොළොවේ දා ගන්න ඕනේ නැත්නම් අපි ගිහිල්ලා නැහැ අපි අත්තමුත්තවත් ගිහිල්ලා නැහැ මෙහෙම තැනක කියලා ආයෙ බාන්න ගියොත් දැන් ඉන්නේ රන් මේකේ කෙලවරේ ආයෙ බාන්න බෑ. ඒක උස්සන්නේ අන්තිම තැනකදී ඊට පස්සේ ගමන ගිහිල්ලා තමයි බාන්න. තින්ද මේ කට්ටිය උස්සපු ගමන් ආයෙ කියනවා ඕනේ කාටවත් දෙන්නම් බාණ්ඩේ කියලා. ඉගෙනර අර පොළොවත් එක්ක තියෙන සම්බන්ධතාවය නැතිවීම අපි ඒ තරම් මේ බහිර වේවෝ. බහිරව ගති අර රූපේ අතාරින්න තියෙන අකමැත්ත. මේක හැබැයි එච්චර හොඳ දෙයක්වත් නෙවෙයි මම පෙන්වන්න දෙවට. මේ ඊට පස්සේ සමහර මේ අරූපය අල්ලනවා. අරමුණක් තියෙනට එන්නේ නැති කියලා. ඒකට ඊටත් වැඩි ඇල්ලිලක් අල්ලනවා. කාමයේ අතහරිනවා රූපය අල්ලලා. ඊට පස්සේ රූපය අතරින්න වෙන්නේ අරූපය අල්ලලා. ඊට පස්සේ අරූපෙට වැදින්න මොකුත් තියෙනවා. කාම ආසාව වගේමයි ඔය අරමුණක් ඉල්ලන එකක්. රූප ආසාව කියලා කියන එක කියන රූප ලෝකේ කියලා. ඒක ගියාට පස්සේ රූපයක් නැතුව යනවනේ දැන් මම පෙන්නනද ඒකටත් අල්ලනවා. ඊට පස්සේ අරූපෙට තියෙන කැමැත්ත නැති කරන්න ඕනේ. ඉතින් දෙකක් අල්ලලා එතකොට යතැල්ලා නැතිනේ. කාමයේ අතැල්ලා, රූපයේ අතැල්ලා දැන් කියනවා අරූපෙටත් ඔබ දන්නේ නැතනටද බැඳීමක් තියෙනවා. ඕකත් අතැරපන්. ඉතින් ඒ නිසා එක්කෙනෙක් ලිව්වට මම හිතනවා අනික් අයටත් ඒකේ යම් ප්‍රමාණයක ඉඟියක් මේකේ තියෙනවා. අපේ හිත මොනව හරි අල්ලගෙන ප්‍රතිෂ්ඨාවක් ලබන්න හදනවා. අපිට ඕනේ හිතේ තියෙන මේ ප්‍රතිෂ්ඨාව වඳ කරලා දාන එකයි. අපපතිත්ිත මනසක්. මොනම දෙයකවත් රඳාපවතින නැති මනසක් හැකියි කියලා පෙන්නන. ඉතින් හිත කියනවා බෑ බෑ එහෙම කරන්න බෑ එක්ක බබාට දඬුවට ඕනේ එහෙම නැත්නම් මොකක් හරි ඕනේ මොකක් හරි පදනමක් කිල්ල එයා අයිතිවාසිකම් හටන් කරනවා. සම්පූර්ණ අසරණ කරන්න ඕන. සම්පූර්ණ තල්ලු කරන්න ඕන ගැඹුරුම වතුරට පුළුවන් නම් ගොඩ වරෙන් නැත්නම් මැරියන්. ඒතර පේනවා කිසිම දෙයක් නැතුවත් මේකට ඉන්න පුළුවන්. ඒක පෙන්වන්නේ අන්තිම අමාරු අවස්ථාවටපත් කරන්න. ඒ නිසා කොහොමඩක්වත් මේ නිවන් දැකපු කෙනත් නිවන අංග සම්පූර්ණ කරන්නේ පරිණිරවාණය තමයි. එතෙන්දි තේරෙන මොකක්වත් නැතුව මේක ඉන්න පුළුවන් කියලා. එතෙන්ද එනකම් මේ සලායතන වල පොඩි සහනමක් සහනයක් සාන්තියක් ගන්නවා. එතකොට ඝර්ෂණයක් තියෙනවා. එතකොට සෞපදිශේෂයි නිර්වාණ ධාතුව. නිර්පදිශේෂ කියලා කියන්නේ මේක නැති වෙලා කොහොමද කරන්න කියලා බල බල ඉනකොට මේක නැති වෙනවා. ඒ කියන්නේ කය විසිරිත වෙලා යනවා. එතකොට වෙන මොනක්වත් වෙන්නේ ඔයි කියන විඥාණයට මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අර කාමයේ තිබුණු විඥාන රූපයට දාන, රූපේ තියෙන විඥානය අරූපයට දාන, අරූපෙට පස්සේ ඒකටත් තියෙන ආශාව නැති කිරීම තමයි අත්‍තර බුදුරජාණන් වහන්සේගේ තියෙන සුවිශේෂත්වය එතන තියෙන්නේ. ඒ නිසා මේ යන ගමනට යන්න අරින්න ප්‍රතිෂ්ඨාව නැති කරන්න ඕන. පල්ලෙහා වුණා ගිල චිත්‍ර බලන්න මිනිමකට පයින් ගන්න ඕන. ඒ නිසා නිස්සාරන්ට කොච්චර උදව් කරුවත් පයින් ගන්න එක නම් කරනවා. උඩ ගොඩ වෙන්න ඉතව් කරපු ඉනිමකට පයින් ගන්න එක තමයි නිස්සාරණේ ප්‍රතිපදාව. ඉතින් ඒ චිත්ත කැඩුවේ නැහැ මෙච්චර ලොකෝල්ට ඇවිල්ලා හදලා. මොකද කට්ටියට කියන්න ඕන කවුරු ඇවිල්ලා අපි උස්සන්න උත්සාහ කරත් උඩට ගිහිල්ලා ඔගේ බෙල්ලට පයින් එකක් ගන්න. උඩට ගොඩ වෙන්න උදව් කරපු ඉනිමකට පයින් කරන ගහන එක තමයි නිස්සාරණේ තේමාව. ඒක ඒක ආයෙ තියන්න බතිබ්බ බහින්ද හිතෙන්නේ. දැන් ගියා දැක්කත් දන්නේ වල්ලෑ තියෙන චිත්‍රය පොඩ්ඩක් ගිහලා බලන්න ප්‍රශ්නයක් නැහැ කට්ටියම ගිහලා එතන වැන්දට මල් පූජා කරාට ප්‍රශ්නයක් නැහැ ඒ වටිනවා ඒ නිසා නැති එක හොඳයි තියෙන එකට වැඩිය කියලා අනේකයි තියෙන්නේ අවසරයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස. අද දින පරයන්ක භාවනාවේ යෙදෙන විට පළමුව සිතට එන බාහිර සිතුවිලි වලට එන්නටදී පසුව ශරීරයේ දෙස බලා සිටියෙමි. එවිට හිසෙහි වේදනාවක්ද, ඇස් වටා වේදනාවක්ද, කකුල් දෙකෙහි වේදනාද විටින් විට දැනිනි. ටික වේලාවකට පසුව පෙර දෙස නිදා සිට අවදි වූවක් මෙන් දැනිනි. නමුත් පෙර ලෙස ඇස්සර නොබලා එලෙසම සිට නැවතත් ශරීරයේ දෙස බලා සිටියෙමි. එවිටද ශරීරයේ යම් යම් ස්ථානවල වේදනා දැනිනි. නැවතත් ටික ටික වේලාවකට පසුව නිින්දෙන් අවදි වූවක් මෙන් දැනුණද ඊට පෙර යම් යම් සිතිවිලි ඇවිත් ගිය බව ඡායාවන් මෙන් මතකය. මෙහි මුලැමැද අග නිරීක්ෂණය කිරීමට උත්සාහ කළද ආරම්භයේ નિවැරදිව සිතාගත නොහැකිය. දැඩි වීර්යයෙන් යුතුව ඉදිරියටද භාවනා කටයුතු කරගෙන යමි. පෙර දින සැහැල්ලුවෙන් සිටි අවස්ථා හා ශරීරයේ වේදනා දෙන ස්ථාන දෙස බලා සිටින විට දැනෙන වේදනාවන් අතරින් සැහැල්ලුවෙන් සිටින අවස්ථාව හොඳයයි සිතුනේද පසුව හොඳයයි සිතුනේය. පසුව ද පසුව සිටන විට ශරීරයේ වේදනා දෙන ස්ථාන දෙසද බැලීමේදී සතියෙන් යුතුව ඒ ස්ථාන දෙස බලා සිටන නිසා එවිට සතියද හොඳින් පවතින නිසා එයද හොඳයයි සිතේ. ඔබ වහන්සේට මෙම සංසාරයෙන් එතර වීමට මෙම පින හේතු වේවා. ඔයා පැත්තේ තියෙන අන්තිම වාක්‍යය කියන්නේ. ඔව් ඔව් අනිත් පැත්තේ. අනිත් පැත්තේ තියෙන අන්තිම වාක්‍යය. ශරීරයේ වේදනාදින ස්ථාන දෙස බලා සිටින විට දැනෙන වේදනාවන් අතරින් සැහැල්ලුවෙන් සිටින අවස්ථා හොඳයයි සිතුනේද පසුව සිතන විට ශරීරයේ වේදනා දෙන ස්ථාන දෙසද බැලීමේදී සතියෙන් යුතුව ඒ ස්ථාන දෙස බලන නිසා එවිට සතියද හොඳින් පවතින නිසා එයද හොඳයයි සිතී. මේ ව්‍යාකරණ අනුකූලව තර්කයට ගැලපෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට වේදනාව තියෙනකොට නැති තැන හොඳයි. නැති වෙනකොට වේදනාව හොඳයි. මේ දෙකම සමහිතේන තත්තාවක් හිතන්න වේදනාව ඇති අවස්ථාවේ නැති අවස්ථාවේ කියන්නේ දුක් වේදනා සුඛ වේදනා දෙකට සමහිත. කිට්ටු කරලා ලියලා තියෙනවා. මේ ලියපෙකනාගේ ඔළුව අංජබජල් කියලා හිතෙනවා කියවනකොට. වේදනාව ඉන්නකොට වේදනාවක් නැත්තන වඩා හොඳයි කියලා හිතන. නැත්තන පවතින සතිය. නැතුව ඉන්නකොට නිකන් එනවම අහලා ගියත් එන්නේ වරින් වර වේදනාවක් එනවනම් කොච්චර හොඳ කියලා හිතෙනවා. ඕන ඔය දෙක දෙක අතර කිසි වෙනසක් නැහැ. අතරමැදද වේදනාවද? වේදනාව අතරමැද හිස්තැන තියෙනවා. ඒලා කියනවා හිස්තැන හොඳයි කියලා. වරක තියෙනවා වේදනාව හොඳයි. මේ හිස්තැන නැතුව වේදනාවට ඉන්න බෑ. වේදනාව නැතුව හිස්තැනට ඉන්න බෑ. දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. අපි මේ එකක් හොඳයි අරක නරකයි කියපු ගමන් ආතතියක් වෙනවා. අරකට උනා තියෙනවා ඒක හොඳයි මේක තියෙනවා මේක හොඳයි කියලා දෙකටම සමහිත දාන එක ලියන රචනය. ඒ රචනය ලියන මනසගේ හිත ඒකට පාවිච්චි කරන වචන ඒ ව්‍යාකරණ ගත්තොත් පේනවා හැමදම ෆ්‍රෙෂ් ඒ ලියන ලියමන මට වේදනාවල ඉන්නකොට හිතෙනවා වේදනාව නැතන හිස්තැනෙත් පවතින සතිය හොඳයි කියලා හිස්තැනම ඉන්නකොට හිතෙනවා නිකන් ඉන්නකොට වරින් වර වේදනාවක් ඇවිල්ලා යනවනම් හොඳයි කියලා ආන්න මේ දෙක සම කරලා බලන්න පුළුවන් තරමට ගියොත් වේදනාවෙන් අපි සැලෙන ගතිය නැත්නම් හිස්තෙන් අපි සැලෙන ගතිය නැතුව ඒක උසල මූට ගහනවා උසල ඌට ගහනවා ආන්න ওই දෙකට ගිය දවසේ හිතා ගන්න හිතක් කොහෙන්නම් ආතතියක් ගන්නද කොහෙන්නම් ආසානයක් ගන්නද ආසානේ එන්නේ මේ හොඳ නරක ආදි වැරදි මනාවමනාප තියෙනකම් ඉතින් මේක මේ සාමාන්‍ය අපේ රචනා ශෛලියේ තියෙන එකක් නෙවෙයි සංස්කෘත භාෂාවේ හැම වෙලාවෙම බොහෝ විට ඒ වගේ හොඳ ලස්සන සදාචාරාත්මක දේවල් දීලා අන්තිමට තුන්වෙනි පාදේ හතරවෙනි පාදේට ගුණ හරකක් ලියනවා. ජීවනේ කාට පළවෙනි පද තුන තීන කොට නම් ඒක ගලිය කොටන්න හිතෙනවා. අන්තිම පදේ අමු ගුණ හරපයක් ගල කඩන්න හිතන වෙලාවට. ඒ ගාථාව ඇතුලේ දෙකම තියෙනවා. පාලියේ නැහැ. පාලි සදාචාර පැත්ත විතරයි කතා කරන්නේ. ඒක නිසා ඒක මල භාෂාවක් විදිහට සංස්කෘත භාෂාවේ මොනක්වත් නැහැ. උන්ට ලස්සනට පද තුනක් කියලා හතරෙන් එකේ කුණුහරුපයක් කියලා. කටෝරයි භාෂාව සත්‍ය එහෙම තමයි. මේ දෙන්න එකට ජීවත් වෙන්නේ අපේ මේ තර්ක මනස මේක වෙන් කර ගන්න හදලා එහෙනම් මේ විඥාන නාම රූප දෙක වෙන් කරන්න හදලා අල්ලි අවුඩක් ඇති කරගන්න. මේ දෙකම එකයි. වෙලක හොඳ දේ තව නරකයි. ඒ නරක දේ තව වෙලක හොඳයි. ඒක අවස්ථාවෙන් අවස්ථාන මාරු වෙන එක තමයි අනිත්‍ය ඉතර ඉහෙළම මට්ටම. ඒකට ඊත දීපු මිනිස්සයා චපල කෙනෙක් වගේ පේනවා. ඒකේ නා අහුවෙන්නේ නැති කෙනෙක් වගේ. ග්‍රීසයට ගිහලා කීටේ බවුවිදිගේ වන්දන්නේ දන්නවද කියලා. අල්ලන්න හදනකොට පයින්වලු. අනක පුරාම ග්‍රීසි ගහගෙන ඉන්නේ. හැබැයි ඌ පණින්නේ ගෑනුන්ට ඒක උන්ට අප්සෙට් එකක් තියෙනවා. නැත්තම් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඒ ඇඳලා ගෑනු වෙන තැනට ඉන්නේ මේ ග්‍රීසියකා වගේ තමයි ඕක අල්ලගත්තාට පස්සේ. මාරයත් අල්ලන්න එනකොට වැලමිට දෙන්නේ. වැලමිට අල්ලනකොට පයින්නොත් වැලමිටෙන් අල්ලනවා කියලා තමයි කිව්වේ. වලලු කියන අපි වැලමිට දෙන්නේ. ඇල්ලුව ගමන් මම ගත්තාම ගැලවිලා. මේක උඟ දෙනෙක් හිතන චපලකම කියලා. මුන් මේ දෙක තමයි මධ්‍යම ප්‍රතිවදාවේ අන්ත දෙක දැනගෙන අතහැරලා මැදින් යන ගමන මේකේ ප්‍රශ්නයක් අහලා නැහැ. උපදෙස් ඉල්ලලත් නැහැ. බෙදා හදා ගැනීමක් කරන්නේ මම මේ පෙන්වන්න හදන ඒක හුවා දක්වලා වේදනාව හොඳම වෙලාවකුත් තියෙනවා නරක වෙන වෙලාවකුත් තියෙනවා සද්ද හොඳ වෙන වෙලාවක් තියෙනවා නරක වෙන වෙලාවක් තියෙනවා රූප හොඳ වෙන වෙලාවක් තියෙනවා නරක වෙන වෙලාවක් තියෙනවා මේ දෙකටම සමහිත දාන්න පුළුවන්කම තමයි අපිට යන්න පුළුවන් ඉහළම කෙලවර එතෙන්ට යනකොට අපි නැහැ ඉන්න බෑ මොනම කෙනෙකුටවත් ඉන්න බෑ ඉතින් අන්න එතෙන්ට එනකම් පුරුදු වෙමු කියන එකයි කියන්නේ ගරු කටයුතු අතිපූජ්‍ය ස්වාමීන් වහන්ස වේලාව ඊයේ දහවල් මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව මම ආශ්වාසය හා ප්‍රශ්වාසය මෙනෙහි කෙලෙමි පළමුව වම්නාසයෙන් පවණක් ආශ්වාසය ඇතුළු වී ප්‍රශ්වාසය පිටවන බව නිරීක්ෂණය කෙලෙමි විනාඩි කිහිපයක් මෙසේ මෙනෙහි කෙලෙමි එවිට දකුණු නාසයෙන්ද ආශ්වාස හා ප්‍රශ්වාසය මෙනෙහි කිරීමට හැකි විය ආශ්වාසයෙන් ඇතුළු වන වායු ධාරාව ඇස් මට්ටමටත් වඩා ඉහළ ස්ථානයකට වදින බව දැනිනි. මෙසේ විනාඩි 3ක් පමණ මෙනෙහි කරමින් සිටින විට හිස මුදුනේ සුදු පාට වලාකුළක් වැනි අවකාශයක් දිස්විය. තවදුරටත් ඒ නිරීක්ෂණය කිරීමට උත්සාහ කළෙමි. එය හිස් අවකාශයකි. ඒ සමගම නැවත ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කළෙමි. විනාඩි කිහිපයක් එසේ සිත යොමු කරමින් ආශ්වාස ප්‍රශ්වාසයේ මෙනෙහි කළෙමි. එවිට මා පාවෙමින් ඉහළ යන බවක් දැනිනි. මම මගේ ශරීරයේ හැර මම මගේ ශරීරය ගැන නිරීක්ෂණය කෙලෙමි. ශරීරයේ නොමැති බවක්සේ දැනිනි. ඒ සැනකින් දොරක් වසන ශබ්දයක් ඇසිනි. සිත ඒ දෙසට ඇදී ගියේය. සිත විසිරී ගියේය. නැවත සිත ආනාපානයට ගැනීමට උත්සාහ කළත් එය නොහැකි විය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒ විදිහට අර ගැසිලා ගියාට පස්සේ උඟක් වෙලාවට ඒක අර නැවත එක්ලස් වෙන්න කල් යනවා. මොකද යෝගාවචර පොඩ්ඩක් ඉවසලා ආයෙසරයක් මේ සද්දෙන් ඇතිවෙච්ච කැළඹිල්ලෙන් පස්සේ ආනබණ්ඩේ හිත දානකම් ඉඳලා ගියොත් මේ පරිච්ඡේදය ඉවර කරලා යන්න පුළුවන්. අතරමඟ නැගිටිනොත් ඉතින් පරාජිත පරාජිත හැඟීමකින් නැගිටිනවා. නිසා වේදනාව නිසා නැගිටිනවා කියලා හිතන්න. සද්දයන් නිසා නැගිටිනවා කියලා හිතන්න. හිතවිල්ලක් නිසා නැගිටිනවා කියලා හිතන්න. පුළුවන් තරම් බලන්න තව එක චිත්තක්ෂණයක් ඉඳලා මේ තියෙන කරදරෙත් ඉවසගෙන අවිසිච්ච පාත් ඉවසගෙන තව විනාඩියක් ඉඳලා නැත්නම් තව තප්පරයක් ඉඳලා මම තව චිත්තක්ෂණයක් ඉඳලා නැගිටින්න උත්සාහ කළොත් එතන තමයි අපේ විසීමේ ශක්තිය වැඩෙන්නේ. එතන තමයි අපි දැරීමේ ශක්තිය වැඩෙන්නේ. ඒ නිසා ඒ තැන උපයාගත්තට පස්සේ ඒ අවස්ථාව බුද්ධි විඳින්න නැතුව අතගසා දාලා නැගිටින්න එපා. සලුවක සාදාලා නැගිටින්න එපා. එතකොට අර මෙච්චර ආසාවෙන් උපයාගත්ත තත්වය තව ඊගාව දාසට අවශ්‍ය වෙන විදිහට පොඩ්ඩක් ඉදිරියට යන ගතිය නැති වෙනවා. ඒක වෙන්නමයි. කොච්චර කෙරුවක්වත් ඔයගේ කරදර වෙනවා. ඊට පස්සේ නැගිටින්න ඉස්සෙල්ලා විච්චි කරදරේ ගෙවන් වීම හෝ ඒ හරහා Tamanට මූල කර්මස්ථාන පැමිණීමේ ගමනේ නිවස බලා ආපහු පැමිණෙන ගමන පොඩ්ඩක් තව වශී කරගන්න බලන්න. පොඩ්ඩක් තව සිද්ධි කරගන්න නැගිටින්න ගත්තොත් ඒක යෝග ජීවිතයේදී වැටෙහි අපි මේ අවශ්‍ය කරන ඔක්කොම අඩුම කැඩුම ටික හදාගෙන පාඩමට ලෑස්ති වෙනකොට අපි දමලා ගහලා යනවා නැත්තම්. එතකොට ඒක සෑහෙන පාඩුවක්. මේ අපි මේ මෙතික් කරන ගිය ක්‍රීඩාව හැටියට නිසා තව පොඩ්ඩක් ඉවසලා විස්තර ටික හොඳයි. තව පොඩ්ඩක් ඉවසලා මේක සුවදාහි පැත්තකට ජාග්‍රහයි පැත්තකට එනකන් ඉඳලා නැගිට්ටොත් මෙට වැඩිය හොඳයි කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවෙන් පසු රාත්‍රී නිදා ගැනීමට පෙර කකුලේ මහත් වේදනාවක් දැනිනි. මෙයට අවධානය යොමු කරමින් මේ වේදනාව නিত্য නොවන බව සිහි කර එයට අවධානය මගේ ශරීරය එකක් නොවන ලෙස යොමු කළමි. බොහෝ වේලා වේදනාව දැඩිව තිබුණ අතර එයට නොගැටුනේමි. මෙසේ නින්දට වැටුනි මෙවැනි වේදනාවක් මරණාසන්න වූ විට පැමිණියහොත් එය එම අවස්ථාවට මුහුණ දීමට දැන්ම හිත සතියෙන් පුහුණු කරගත හැකි අයුරු ගෞරවයෙන් පහදා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට මෙම ධර්ම කටයුතු තවදුරටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒකට බුදුචාන් වහන්සේ මෙහෙම ඉඟියක් දෙන්නේ අපි ඉස්සර ඉතින් මෙහෙම <coughs> කකුල වේදනාවක් આવත උඩ බෙහෙත් ගන්නයි, නිදි බෙහෙත් ප්‍රතිබොණ්ඩයි, নানা ආකාර දේවල් කරනවා. දැන් කරන්නේ පුළුවන් තරම් බලනවා මේ වේදනාව ඇසුරු කරන ගමන් ඒකෙන් හිත කරදර ගන්න නැතුව සමහරලාට උඟ කළ නිින්දයක් නැහැ එතකොට වෙන්නේ. නමුත් නිින්ද ගියොත් පේනවා මේ වේදනාව ඇසුරු කිරීම හරහත් ඒක විදිහක් තියෙනවා වේදනාවත් එක්ක වැඩි හිත නරක කරගන්න නැතුව හිටියොත් නිින්ද යන්න පුළුවන්. මේකෙන් ඇසුර අහු වෙනවා අපිට. අපි ඔය හිතන තරම් ඔය වේදනාව එච්චර නපුරු දෙයක් නෙමෙයි වේදනාව ඇත්තම හොඳයි. මොකද වේදනාව ආපුවාම මම දැන් මෙතන කියන එක වළක්වන්න බැරි තරමට ස්ථාපිත කරලා දෙනවා. රූප කර්මත්තාන්ට වැඩිය වේදනාව හරියට මේ ඒකෙන් හිත අයින් කරන්න බැරි තරම් සතිය පිටවනවා. අන්නේ වාසිය ගැට ගියාට පස්සේ මට තේරෙනවා වේදනාව තියෙන වෙලාවල් කොහොමද සතියේ සිහියේ ආවර්ජනේ හොඳ තැන. වේදනාව නම් දුක් වේදනාවක්. හැබැයි ඒකේ ආවර්ධනයක් කරන් දෙනවා මගේ හිත අනුන් ළඟ නෙවෙයි. අනුන්ට ගන්නත් බෑ වෙලාවෙ. වෙනදාට ගියයි කොට යන්නෙත් නැහැ. ආන්නේ පාවිච්චි කරම වේදනාවේ ඇසුර තේනවා ඊට පස්සේ ආර කෙනව භාවිත කරන්න කියලා. වේදනාව වෙන හැම වෙලාවකම මේ මම දැන් මෙතන නැත්තම් මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. ක්ලාන්ත වෙලා නැති බවට මෙයා විශේෂ ආධාරකයක් කරනවා. එතකොට එයා වේදනාව එනකම්ම ඉන්නවා. මුල සිට අග දක්වාම මුලකින් හම්බෙන සතිය බුද්ධ විදින්න. ඒකට කියනවා මේ ආහසේවන ප්‍රත්‍ය භාවනා ප්‍රත්‍යයට දාගන්නවා කියලා. හොඳට භාවනා කරනවා. ඊට පස්සේ බහුලීගත කරනවා. මේක කියලාත් දෙනවා. තමනුත් එනේන හැම වේදනාවක් එනකොටම නිදාගෙන හිටියත්, ඇවිදින්න හිටියා, හිටගෙන හිටියත්, මේ ඉඳගෙන හිටියත් වේදනාවම අරමුණක් කරගෙන නිමිත්තක් කරන යන ගමන් බහුලීගත වෙනවා. එතකොට કોઈ වේදනාවක් ආවත් ඒ අවදි කරනවායි කියනවා. ඒක නොදකින්න පතන් කියනට වැඩිය අවදි කරන සාධකයක් වෙච්චාම මරණ මොහොතදී බොහෝ විට ඒක පුරුද්දට අබ්බැහියට එන්න පුළුවන්. ඒ නිසා මේ ගන්න ආසේවන ප්‍රත්‍යයට භාවනා කරන්න ඊට පස්සේ ඊට පස්සේ බහුලීගත කරන්න. භාවනා කරන්න වේදනාවට ලෑස්තිලා යන්න මේක හොඳ මංගල අවතරණයක් ආරම්භයක් කරගෙන දිගට කරන්න ඒලෙදි මැරෙන්නේ නැතුව ඉන්න බලන්න එතකොට ඒත් ලේසියි අදිස් වෙන්න එපා මැරෙන්න ඒක වෙලාවට එයි. ওই ටික කරගෙන යනකොට මේ අන්තිමට වේදනාවක් ඇවිල්ලා ගියා වගේ මැරුණයි කියලා දන්නෙත් නැහැ. අපි හිතනතර දන්නේ නැහැ කොහොමද හොයාගන්න බෑ මොන විදිහකත් මලාද කියලා. බීපු මිනිස්සයයි භාවනා කරපෙන්නයි දෙන්නම් බොරු කරන්නේ. බීපු එකත් කොච්චර වෙලා හිටියා කවුරු ගණන් ගන්නෑ. ඕක බීලා ඉන්න බොරු කරන්න කියන. භාවනා කරපෙන්නත් මේ ඉන්නවා මලාව හොයන්න බෑ. ඊළඟ දෙන්නේගේ මරණ ආරංචි වුණා මට මේ පුදුමාකාර මේ මේ කතා කර කර ඉඳලා කී කියා ඉඳලා ඔය වේරකොට ඉන්න හෙට අඳ මැරෙන්න මම ඉතින් බලවලා ඉන්නේ කොයිලා මැරෙයිද කියලා තව මාසයක් ඉඳී ඕනා බලාහින් නැති මැරෙන වෙලාවේ අතපතර දිග ඇරලා කතා කරද්දී මොනව කරද්දී කියලා ඌට ගානකුත් නැහැ අපිට ගානකුත් නැහැ ඒ සුන්දර මරණ වේදනාව එන්න ඕනේ නැහැ. ඒක අත්‍යවශ්‍ය නැහැ. නමුත් මේ අපි මේ ගමනක් කරනකොට ටටා කියලා යනවා වගේ යන්නේ එකයි තියෙන්නේ. ඔය ඔක ලොකු කරගත්තොත් තමයි අමාරු කොච්චර කරත් එකක් මට කිය දෙහැකි ඒ මරණය පිළිබඳ තියෙන හුඹස් බය කොහොමටත් නැති වෙනවා. දැන් අපි පුළුවන් තරම් ඒක අල්ලගන්නේ මේ ඔක්කොම තරම් ගහන්නේ. අන්තිම කැමැති පත්‍රය ලියන්නයි කැමැති අයට බූදලේ දෙන්නයි පිස්සු. අන්තිම මරණා මැරුන්නේ දෙකේ වෙනසක් නැත්තරමට ආවට පස්සේ ලෝකයක් බලහින්න ඕක බොරුව කරන්න කියලා. මැරුණා කියලා වෙනසක් කෙනේ ගණන් ගන්න තුනේ බාහනා කරගෙන යන් අපි. ගෞරවනීය සාමින් වහන්ස මා උදයේ දහවලත් සක්මන් භාවනාවේ යෙදුණෙමි. දහවල් කාලයේ සක්මනේ යෙදෙන විට උතුම් බුදුගුණ මෙනෙහි කෙලෙමි. ටික වේලාවකදී හිස බර ගතියක්ද පිටපැත්තේ තදවීමක්ද දැනිනි. නැවතේ පහව ගොස් කිසි අවහිරතාවයක් නැතුව සුපුරුදු සක්මනේ යෙදුණෙමි. මේ ක්‍රමය වැරදිද නිවැරදිද පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් අවසානයේ නිර්වාණ සුවයත් ලැබේවා. මේ දෙකේ කොයි එකද Tamanට සහනශීලී නැත්නම් අසහනේ අඩු කරන්නේ නැත්නම් අනායාසයෙන් කරන්න පුළුවන් කෙනෙක් කොයි එකද ඒක තමයි අපි කෙලෙස් අඩු තත්ත්වය කියලා බලන්නේ. නමුත් මේ ඔය කියලා තියෙන විස්තරයෙන් මේ යකේන යෝගාවචරයට කොයි එකද වඩා අතතිය අඩු අසහනය අඩු කියන එක මම කැමති ඒකේ නාම සභාවට ඉදිරිපත් කරනවනම් ඒක ලොකු මේ මේ ලියලා ඉදිරිපත් කරාට වැඩිය හොඳ හදා බෙදා ගැනීමක් වෙනවා කැමතිද මේ මේ සක්මන් කාර්යය කියන්නේ කොයි සක්මනද මේ විස්තර කරන හදන එකෙන් අඩු සහනේ අසහනයක් තියෙන්නේ නැත්නම් ආතතිය අඩු කොයි එකේද කියලා ගෞතම ස්වාමීන් වහන්සේ දෙවිදියම සහන්දායි මට මම හිතුවා ඉතින් එහෙනම් මගෙන් ඇයි අහන්නේ කොයි එකද කොයි එකටද උපදෙස් දෙන්නේ කියලා. දැන් අවසාන වාක්‍යය කියලා තියෙනවා මොකද්ද මම මොකද්ද කරන්න දෙකම සමානයි නම් ඉදිරියට යන එකයි තියෙන්නේ. දෙකම සමානයි නේ කියන්නේ ඊට ප්‍රශ්නයක් නෑ ඊතන. ඉතින් එහෙමනම් ලිඛිත ඉදිරිපත් කරන දෙයක් ඇත්තේ එන්නේ නෑ. එතකොට දෙකම සමාන වීමද ප්‍රශ්නේ මෙතන නැත්නම් දෙකම සමාන මට ප්‍රායෝගිකව බලනකොට දෙකම සමාන නම් අහන්න දෙයක් නැහැ කරගෙන යන්නේ කියලා තියෙන්නේ. එතකොට එහෙම දෙකම සමාන වීම ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒකද මේ අහන්නේ. ඇයි එහෙම දෙකේදි මේක විදියට සානශීලී ගතියක් සමාන ගතියක් පේන්නේ කියන එකද ප්‍රශ්නේ නැත්නම් කොයි එක දෙකෙන් කොයි එක තෝරලා දෙන්නේ කියන එකද මගෙන් බලාපොරොත්තු වෙන්නේ. සක්මණේදී බුදුගුණ භාවනාව වරදිද කියලා වහන්සේගෙන්. ඇත්තටම සක්මන පිළිබඳ උපදේශ පන්තියට අහන්න වෙලාව හම්බුණාද? අපි මෙහෙදි දෙන එක නැහැ. ඈ? නැහැ. ඉතින් මම හිතනවා ඒක නැවතරයක් අහන්න දෙන්න. එතින්දි මම මෙහෙම කියන්න කැමති මේ අද මගේ ඉල්ලීමකට අරුණ මහත්තයා ඊමේල් එකක් එවලා තිබුණා. ඒ මූලික උපදේශ පන්තිය සක්මන් පරියන්ක සම්බන්ධ කොටසයි සක්මණ සම්බන්ධ කොටසයි දිනදා සම්බන්ධ කොටසයි ක්ලිප්ස් තුනකට දාලා තියෙනවා. එතකොට ඕන කෙනෙකුට ඒක දාතයි නැත්නම් මුලින් ඉඳලම යන්න එපායි. ඉතින් ඒක ඉල්ලීමක් කරපු නිසා දාලා තියෙනවා. ඒ නිසා සක්මන් භාවනාව පිළිබඳව මෙහෙම උපදේශපන්තියක් තියෙනවා. ඒ උපදේශපන්තිය අහන්න ඒක කරන්න. එතකොට බුද්ධානුස්සති භාවනාව එහෙම එකක් අපි එහෙම කියලා දීලා නැහැ ඒකේ. ඉතින් තාම උපදේශපන්තිය ඇහුවද කියලාවත් තාම අංජබජයි. දැන් එයාට ආපෞතරයක් මේක කියවන්න දෙන්න. බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන්න. ඒ ටික කිව්වට පස්සේ ඒකේ තියෙන විදිහට කරන්න. පිට දේවල් දාගත්තට පස්සේ වෙන සංකරතා නෙවෙයි හොඳ පැති තියෙන්න ඉති තියෙනවා. මම ඒක පිළිගන්නවොත් අපි මෙහි ඉන්නකොට ඒ උපදේශපන්ති ටික අහලා කටයුතු කරන්න. ඒ නිසා උපදේශපන්ති අහන්න මම නදිලාගේ ඊමේල් එකකටත් දැම්මා. කා ඒකට කාටත් වගේ බෙදලා දෙන්න පුළුවන්. මෙහෙදී වුණත් මේ බේසික් ඉන්ස්ට්‍රක්ෂන් දාලා නැත්නම් ඒ ලිඛිතව තියෙනවනම් පොයින්ට් අවුට් කරන්න බුද්ධානුස්සති කතාවක් මෙතන ප්‍රශ්නකට අහන්න ඉඩක් තියලා නැහැ අපි. මේ දාගත්ත දාගෙන කෙරුවා කියලා මගේ වැරද්දක් නැහැ. නමුත් ඒක ප්‍රශ්නයක් කරගෙන සභාවට දාන්න එපා. එතකොට මේ සභාව නොමග යනවා. අපි දීලා තියෙන ට්‍රැක් එකක් තියෙන ට්‍රැක් එකේ තමයි අපි යන්නේ. පිට දේවල් දැම්මට පස්සේ ඒක එතකොට මේ මේ අලුත්ම කතාවක්. ඒ කෙනාට ඒක වැදගත් හරි. නමුත් අපි යන මේ ට්‍රැක් එක නෙමෙයි. ඒක නිසා නැවතත් ඒ මේ සක්මන් භාවනාව පිළිබඳව තියෙන උපදේශ ටික අහලා බලන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මම පර්යංකෙහිද මම පර්යංකයේහිඳ ආනාපාන සති භාවනාව වැඩුවෙමි. ආස්වාසයේ කෙටිව හා ප්‍රස්වාසයේ දිගි බැවිනුත් ආස්වාසයේ සිසිල් බවින් හා ප්‍රස්වාසයේ උණුසුම් බව හඳුනා ගතිමි. විනාඩි 20ක් පමණ වේලාවේදී ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කිරීමේදී ඊටමත් වේගයෙන් ආස්වාස ප්‍රස්වාස ඉහළ පහළ යෑම සිදුවිය. ඒ වේගයට සමානවම පපුවේ ස්පන්දන වේගයද වැඩි විය. මහත් ආයාසයෙන් වේගවත් බව පාලනය කර ගැනීමට ආස්වාස ප්‍රස්වාසය තුල සිත පිහිටුවා ගත් අතර ආස්වාසයේ වම්පසින් ඇතුල් වී දකුණු පැත්තෙන් පිටවීම නිරීක්ෂණය කෙලෙමි. වේගවත් ආශ්වාස ප්‍රශ්වාසයේ කෙටිවීමට පන්නන ගැනු අතර ටික වේලාවකින් බඹරක් කරගෙන ආකාරයට නාසිකාග්‍රයේ කෙළවර ආශ්වාසයේ ඇතුළු වන විට ප්‍රශ්වාසයේ පිටවීම සිදුවිය. බඹරයක් කනකන හැඩයට වේගයෙන් දිගටම දැක ගැනීමට හැකියිය. මාගේ අත්දැකීම භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ කාරුණික අවවාදයේ ඊට ගරු කොට සැලකමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. මේකෙදි පෙන්වන්න උත්සාහ කරලා තියෙන්නේ tempat ආස්වාදපස්ස බොහොම සක්‍රිය වේග කැවිච්ච ආස්වාදපස්ස මේ දෙක අතර සැකයක් නැත්නම් පටලව ගැනීමක් එහෙම නැත්නම් මොකද්ද හරික කියලා අවබෝධ කරගන්න කරන ප්‍රශ්නයක් වගේ තමයි පේන්නේ. ඉතින් මේ දෙකම tempattu පවතින වෙලාවයි ආනාපානය බබර චක්‍රය කරකිනා වගේ පැටගෙන වෙලාවයි දෙකම ආනාපානේ පැතිකඩ දෙකක්. මේක තව දැකලා මදිකමයි මේ තියෙන්නේ. මේක නිතර නිතර එකක ඉඳලා තව දෙයකට ආකාර වශයෙන් සහ තටහන් වශයෙන් මාරු වෙන එකට ඉඩ දෙන්න. ඉඩ දීලා දිගට කරනකොට දැනගන්න දැන් සතිය පිහිටව බවට ලකුණක් නෑ. එහෙම නැත්නම් මේ සතිය ඉදිරියට යන බව ලකුණක්. ඒකේ විවිධ පැතිකඩ පෙන්නනවා. විවිධ මේ තටහන් ආකාර ඒ වෙනකොට සැකය තමයි මේක බාධා මේක දිගට යන තැන එකම බාධාව. ඒක වෙනකොට ඒක ඇයි කියලා අහනවා සැක කරනවා. එතකොට වෙන්නේ එක පාරට අර මේ රත් වෙමින් තිබුණ තැඹෙමින් තිබුණ බත් එකට ඇල්ලතුරක් කරා වගේ බත නරක් වෙනවා. ඒ වෙලාවේදී යන්න දෙන එක තමයි කරන්නේ. ඒ දේ වෙන්න දෙන්නෙම නැහැ. මොන විදියකින් හරි ඒක බාධා කරනවා. ඒකට කෙලස් කියලා කියනවා. ඒකට මාර බලවේග කියලා කියනවා. ඉතින් අපිට පේන්නේ බාධාව මේ ප්‍රශ්නාර්ථයක් විමසුන්නෝනක් ධම්මවිචය විචාර බුද්ධිය කියලා. එහෙම තමයි මාරය අපිට දාන්නේ. නමුත් ඒක බාධා කරන්න තේ ගියා නම් ප්‍රශ්න අහින්නව වෙනුවට ලකූ දිනුවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක ඉස්සලා ඉස්සලා වරද්ද වරද්ද ගිහිල්ලා තමයි අපි දවසක නිසකව පෙරදක්මක් ඇතුව යන්න ඉදිරියට යන්නේ. ඒ නිසා වේග කැවුනත්, නිශ්චල වුණත්, කෙටි වුණත්, දුර වුණත් දිග වුණත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ළඟ වුණත් ඈත වුණත් සතිය තියෙන ආනාපානව පැතිකඩක් කියනක දැක ගන්න පුළුවන් නම් වැඩි වැඩි පැතිකඩ දැක ගන්න දැක ගන්න මාත්‍රිකා පිළිබඳව කුසලතාවය වඩනවා වශී භාවය වැඩෙනවා ඒකට මේකත් උදව්වක් කරගන්න එහෙම නැතුව මෙවයිදී තෙපර බාණ්ඩ එපා ඇයි කියලා ප්‍රශ්න අහන්නේ ඒක තමයි භාවනා බාධාවට තියෙන මේ මට්ටමේ ඉන්න කෙනෙකුට තියෙන ප්‍රධානම දේ මේ යන ගමනට ඇයි එහෙම වෙන්නේ කියලා අහපු ගමන් ඒක අනිවාර්යයෙන්ම ගමන බාධා කරනවා කියලා දැනගෙන බාධා නැතුව යන්න අනුග්‍රහ කරන එක තමයි කරන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස ඊයේ රාත්‍රියේ මා පරයන්ක භාවනාව සිදු කරන අවස්ථාවේ හුස්ම රැල්ල ගැන මෙනෙහි කිරීමට පටන් ගතිමි. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් එකම ප්‍රමාණයෙන් දැනුණු අතර හුස්ම රැලි 7-8කට පසුව හුස්ම රැල්ල නැවතිනි. ටික වේලාවක් මෙසේ සිටන විට හිස් බවක් හා කම්මැලි ගතියක් දැනුණ බැවින් ටික වේලාවක් සක්මන් භාවනාවේ යෙදී නැවතත් පරයන්ක භාවනාව කිරීමට පටන් ගතිමි. එම අවස්ථාවේදීද මුල් ආකාරයටම හුස්ම රැලි 7-8කට පසුව හුස්ම රැල්ල නැති වී යාමත් හිස් බවත් හා කම්මැලි ගතිය ඇතිවීම නිසාත් නැවතත් සක්මන් භාවනාවේ යෙදී පරයන්ක භාවනාවේ යෙදීමට තැත් කෙලිමි. එවරද මුල් ආකාරයටම හුස්ම රැලි කිහිපයකට පසු හුස්ම රැල්ල නැති වී හිස් බවක් හා කම්මැලි බවක් දැනුණු බැවින් දිගටම සක්මන් භාවනාවේ යෙදුණෙමි. අද උදෑසන සක්මන් භාවනාවෙන් පසු පරයන්ක භාවනාවේ යෙදීමේදී ඊයේ දිග ලෙසට හුස්ම රැලි 7-8කට පසුව හුස්ම රැල්ල නැති වී ගිය බවත් සහ කම්මැලිකමක් දැනීමට හුස්ම රැල්ල නැති වී හිස් බවක් හා කම්මැලිකමක් දැනීමට පටන් ගනිනි. එහෙත් මහත් උත්සාහයකින් එම හිස් බව දෙස බලා සිටියෙමි. ඉඳහිට හුස්ම රැල්ල නැවත පැමිණියද ඒ හුස්ම රැලි 7-8කට පමණක් සීමා විය. මෙසේ විනාඩි 20ක් පමණ ගත විනි. වටපිටාවෙන් එන ශබ්ද වඩා තීව්‍රව ඇසීමට පටන් ගනිනි. මාගේ ශරීරයේ ගල්වන ගතියක් මට දැනිනි. මගේ අතපය කොහේ තියෙනවාදයි මට නොදැනිනි. සියලුම වේදනා නැති විය. මේ ආකාරයට විනාඩි 30ක් විතර ගත වුණි. මා පර්යංක භාවනාව අවසන් කරන විට මට පුදුම සැහැල්ලුවක් සහ ප්‍රබෝධමත් ගතියක් දැනුනි. ඉන්පසුව සක්මන් භාවනාව වෙනදාට වඩා සැහැල්ලුවෙන් කිරීමට හැකියාව ලැබුණි. ඔබ වහන්සේගේ උපදේශ පරිදි පර්යං වීරියෙන් යුක්තව කම්මැලිකම යටපත් කිරීමට හැකි වූ බැවින් ඔබ ඔබ වහන්සේගේ අවධානය පිණිස මේ සටහන ලැබුවෙමි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම නිර්වාණය අවබෝධ වේවා. ਸਰවඥාන්සේ සඳහන් කරනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් මාරු කරන නිසයි කියලා. ඔය කොම් කීප ටික තමයි එකෙන් කියන්නේ මේ තියෙන දේ කරගෙන යන්න දෙන්නේ නැහැ. භාවනා දියුණු වෙනකොට මේ කියන්නේ අරියව තැම්පොත් වෙනකොට සක්මන්ට යන්න හිතෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. නැත්නම් හයියෙන් හුස්ම ගන්න හිතෙනවා. මොනම හරි එකක් දාලා ඒක අරමුණ මාරු කරන එක නැත්නම් ඉරියව් මාරු කරන නිසා දුක්ඛ සත්‍ය ඉතාමත්ම ලේසියි. අද උදේ කරපු පරියන්කේදී පේනවා ඉඳගෙන හිටියානම් විශාල වෙනසකට යනම තිය තුන් සැරයක් මේනකොට තුන් සැරේම අහන හරියාගෙන එනකොට සක්මන්ට යනවා. මේ ඉරියාපත මාරුව තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ තියෙන ප්‍රධානම බාධාව. ඒ නිසා මේ භාවනාව ධර්මය නැත්නම් සතිය Tamanට අනුග්‍රහ කරනකොට යෝගාවචරයකට අනුග්‍රහ කරේ නැත්නම් ඒ මොඩකම සතියෙන් හදන්න බෑ. ඒ මොඩකම පිනෙන් හදන්නත් බෑ. ඒ මොඩකම කල්යාණ මිත්‍රට කරන දෙයක්වත් නෑ. අනුග්‍රහය තියෙන එක හැම යන්නදරි. දෙන්නෙම නෑ. මොන්නම ක්‍රමයකින් හරි එක්ක ප්‍රශ්නයක් මාර්ගෙම සැකයක් මාර්ගෙන් නැත්තම් හයියෙන් හුස්ම ගන්න ගිහිල්ලා නැත්තම් තක්මනකට ගිහිල්ලා කඩාගෙන ඉවරලා හැබැයි කවදා හරි තේරුම් ගත දවස වෙනවා අපි මොන්න දහංගට දැම්මත් බුදුහාමුදුරුවෝ හරි බුදුහාමුදුරුවෝ කියලා දෙනවා සත්‍ය අවබෝධ කරගන්න බැරි ඉරියව් මාරු කරන නිසා කිය. ඒ නිසා ඉරියව් පොඩ්ඩක් පාවා දෙන්න. කය පොඩ්ඩක් පාවා දීලා ඔක වෙන දෙයක් වෙන්න ගිය දවසේ වෙනකොට අපි මේ මෙතෙක් කල් ඌවමනාවෙන් කොච්චරක් මේක බාධා කරගෙන තියනවද මේ ගෙට කොට වෙන්න හදන විනියට මූණට කෙල ගහලා තියනවද කියලා හිතන්න. මුණු වතුර වක්කලා තියනවද කියලා හිතන්න. ද්වේෂයෙන් බැනලා එලවලා තියනවද කියලා හිතන්න. ඉතින් ඒක නිසා කවදද අපිට මොනවත් නොකර නිකන් ඉන්න පුළුවන් නේ. එතකොට යා ප්‍රධාන අමුත්ත බවටපත් වෙලා ඇවිල්ලා සියලු මේ සුබ සාධනේ සකස් කළා දෙනවා. ඒ නිසා එතන ගියාට පස්සේ නිකන් එන්න පුළුවන් නම් ඉතින් ඒකට හා සමාන කුසලයක් නැහැ. මේක කාටවත් දැනගන්න ලියන එක හොඳයි. ඒ මොකද මේ පෙර අවස්ථා තුනේදීම tempat වෙච්ච ගමන් බය වෙලා සක්මන්ට යනවා. ඒ ඉරියව්ව මාරු. ඇත්තටම ඉරියව්ව මාරුකත් මොකුත් වෙන්නේ නැහැ. නමුත් යන්නේ වැරදි අදහසෙන්. tempat වීම හොඳ නෑ කියන අදහස. යන්නේ අදහසේ කෙලෙසේ නිසා මාර්ගපාක්ෂික ගතිය නිසා ඉරියා මාර්ග වීම තමයි බාධාවක් වෙනවා. අර මෝරණ්ඩ දෙන්නේ නෑ. සත්‍යය මෝරණ්ඩ දෙන්නේ නෑ. පින මෝරණ්ඩ දෙන්නේ නෑ. නැත්නම් ඉරියා මාර්ගකටත් මුකුත් වෙන්නේ නෑ. ඒ නිසා අපි මේම කරලා කරලා කරලා කවදා හෝ Taman තුලින් මේ පරිශ්‍රණේ හරහම අවබෝධ කරගෙන ඉතින් මේ දැන් මගේ පාරත් මම ඇහුවා ඒ රිට්ටි ටික උනාට පස්සේ දැන් මේ කෙනෙක් ඉස්සර දවස් තුනේම නැත්නම් අවස්ථා තුනේම සක්මන් කරන්න කියලා අවුල් කරගන්න. ඊට පස්සේ දවසක සක්මන් නොකර හිටියට පස්සේ ආරකේ ආනිසංස ලැබෙනවා. අපි කොහොමද දැන් මෙහෙම කෙනකින් ඇහුවොත් ආදුනිකයෙකුට මේ Taman ඒ කරපු තකතිරුකම් ටික නොකර කෙලින්ම මෙතෙන් යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒක ප්‍රොජෙක්ට් එකක් ලියන්න පුළුවන්ද කියලා ඇහුවොත් තුන් හතර දිනකින් මම අහලා මේ ප්‍රොජෙක්ට් රිපෝට්ස් උත් අරගෙන තියෙනවා මේ ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එක අර වෙන මෙතඩ් එකක් නැහැ. තමන්ගේ වැරදි ටික තමන් කළ යුතුමයි මේකයි ධර්ම ගම්භීරත්වය කියලා කියන්නේ. හිතන්න එපා මේක මේ මම ඕඩකම කිරුවට අනිත් කෙනාට මේට වැඩිය ගෙඩි පාරකින් යන්න පුළුවන් වෙයි. දක්ෂව කොහොමඩක්වත් බෑ. ඒ නිසා මේක තමයි තියෙන මේක තමයි කට් එක. මේට වැඩිය ෂෝට් කට්ස් එන එක මේට වැඩිය පොඩ්ඩක් දිගයි. ඔය ෂෝට් කට් හදන කට්ටියට එච්චරයි කියන්න තියෙන්නේ මේ කට් එක තමයි කට් එක ගාක් ෂෝට් කට්ස් එනවා. ඒ හැම ෂෝට් කට් එකම පොඩ්ඩක් දිගයි. ඊයේ මෙහෙ එනකොට අපි ගිය පුදුම ළඟ පාර්කේ මට හොඳ විශ්වාසයක් තිබුණා වෙලාවට එන්න පුළුවන් කියලා. එනකොට තුමන් හන්දියේදී දැම්ම වැරදි ට්‍රක් එකට. දාලා එනකොට අපිට පේනවා පාර යන්නේ පුරුදු තැනක නෙවෙයි කියලා. උන්ටටම කැඩිච්ච පාරක වාහනේ හරි ෂෝක් අපි ආවේ. දාන දාන එනකොට ඒක ෂෝට් කට් එකක්. විසඳ කට් එකට පොඩ්ඩක් වෙලා ගත්තා. එච්චරයි වෙනස තියෙන්නේ. හොන්දටම කැඩිච්ච පාරක්. අර පැත්ත හොන්දට තාර දාලා තියෙනවා. ඒකේ ආවනම් අපිට පිටේට අඩු ගන්න ඉන්නේ 7-8ක් කලින් එන්න තිබුණා. ඉතින් මම කරවන හිටියේ හැම කෙනාම කියන මේ පාර හරි. බලපුවාම මේ ලූප් එකක් තමයි කපලා තියෙන්නේ. හැබැයි පාර හොන්දටම කැඩිලා. ඒ ෂෝට් කට් එක අරටට පොඩ්ඩක් වෙලා යනවා. ඒකයි ෂෝට් කට්ස් වල ඇති. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ගමන මෙටි ඩික්මන් කරන කොච්චර තටමැව්වත් බෑ. අපේ කර්ම ගෙවෙනකන් අපිට අවශ්‍ය පාඨ්‍යාරිය ඥානෙ එනකන් මේ ටික මෙහෙම කරන්න it's a matter of time. ඒක කාලයමයි. ඉක්මන් කරන්න හදන්න එපා. මේ Taman යන වේගය හැට නැත්නම් Tamanගේ තියෙන දිශාව හෝ Taman අරගෙන තියෙන මේ මානසිකාරය සම්පූර්ණ අදාහ ගන්න. කොච්චර කරකුණත් හරිය දවසේ අපිට සන්තෝෂයක් ඇති වෙනවා. ගොඩක් වරදගත් කරන ගොඩක් සන්තෝෂය ඇති වෙනවා. ඒ නිසා ওই ගමනේ අනේක තමයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම දැනට මාස 8ක පමණ කාලයක සිට සක්මන් සහ ආනාපාන සති භාවනාව කරනු ලබනවා මම මේන් ඉදිරිපත් කරන ප්‍රශ්නය ආනාපාන සති භාවනාව පිළිබඳවයි මම ඒ කෙටියෙන් ලියනවා ආනාපාන සති භාවනාවේදී ආනාපානයේ උදාසන උදාසීන වී නතර වූ පසු සතිය යොමු කළ හැකි ප්‍රපංචයක් නැති හිස් බවක් දැනෙනවා එහිදී සිත විවිධ අරමුණු වෙත යොමු වී විතර්ක තත්වයකටපත් වෙනවා. නැවත හුස්ම රැල්ල වැටෙන්නට පටන් ගත් විට නැවත සතිය ඒ වෙත යොමු කරනවා. යලිත් ශ්වසනය නතර වුණා වගේ දැනෙනවා. සැලකිය යුතු වේලාවක් ගෙවි ගිය පසු නැවත සිත විතර්ක වලට යෙදෙනවා. මේ தත්ත්වය පිළිබඳව කරුණාවෙන් මට පහදා දෙන්න. හුස්ම රැල්ලට නොහොත් ආශ්වාස ප්‍රශ්වාසයට යොමු කර සිටි සතිය ආශ්වාස ප්‍රශ්වාසයේ නතර වූ පසු යොමු කර යුත්තේ කුමකටද? ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. මතන යොමු කළ යුතු මොකක්ද කියන එක අපි සාකච්ඡා කරා මේ සතිವಾರෙම. නමුත් ඊට ඉස්සෙල්ලා විස්තර කරන එක, يعني මේ අපි ආනාපාන විසින්ම සංසිඳිලා ඊ타මත්ම සංසුන් තැනකට ගිහිල්ලා ඊට පස්සේ ආයෙත් එනවා කලබලත අවස්ථාවක්. එහෙම නැත්නම් ආයෙත් එනවා හිතවිලි හෝ මොනවාරි බහුල අවස්ථාවක්. ඉතින් මේ යෝගාවචරය ලියලා තියෙන එක මම කරගත් එකක් වගේ කියලා. නෑ ඒක ධර්මතාවයක්. නිසා නැවත පැමිණීම මම විශ්ින් කරන ලද්දක් නෙවෙයි. ඒක ධර්මතාවය. හැබැයි මේ මේ ධර්මතාවය දැනගෙන ඒ ඇති වෙච්ච එකමන හිත යොදනකොට නැවතත් මේ මතුවෙච්ච අරමුණ හෝ ආනාපානෙ මත හිත යොදනකොට ආයෙත් tempත් වෙනවා. එදාට නම් හිතනවා ආයෙ නම් එන එකක් නෑ කියලා. නැත්නම් අච්චත් ඩීප්මන්ට් එනවා. හැබැයි අච්චර ලොකුට එන්නේ නෑ. ආයෙ බහනකොට ආයෙ අතෙන්ට යනවා. ආනෙම දෙතුන් සැරයක් ගියාට පස්සේ මේ ක්‍රමය මෙහෙමයි. අපිට ඔය කුෂිකාත්මය උගන්වනකොට කියනවා බෝගෑටත් නව අලුතෙන් ආලා භෝගයට දැම්මට පස්සේ භෝගයටත් එක්කම තනකොළ එනවා. ඊට පස්සේ යෝගාවචරයා මේ මේ ගොවියා භෝගී පැලේ ඉතුරු කරලා තනකොළ නෙලනවා. ඉතින් නෙලුවට පස්සේ බොහොම ලස්සනට පේනවා භෝගේ. ආයෙ දවස් 3 යනකොට ආයෙ තනකොළ එනවා. ඊට පස්සේ එයා දෙවෙනි සැරේටත් නෙලනවා. ඒතකොට භෝගේ අතරමැද පොඩ්ඩක් කොළ ටික දිග අරගෙන පොළොව වහ ගන්නවා. ඒ තුන්වෙනි සැරේට යනකොට තාම සුපාරි තනකොළ ඇවිල්ලා. එයා කියන දරුවන්ට කතා කරලා මම දෙසරයක් නෙළුවා. උඹලත් ගිහලා පොඩක් කලාවකට නෙල්ලලා දාපන්. දරුවා අරතනම් තාත්තා තරම් දක්ෂව යන්නේ නැහැ ඔය ඩිටුන් හරි කම්මැලි. හැබැයි ඒ දාලකොළ නෙළුවේ නැතත් භෝග භෝග මේ කොළවලින් දැන් මේ පොළොව වැහිලා නම් අරේන තනකොළ එච්චර ශක්තිමත් නැහැ. ඒ නිසා තනකොළ නෙලීම හෝ විස මේ පලිබෝධ නාශනය එකපාරක් බෙහෙත් ගාලා හරියන්නේ නැහැ පලිබෝධයකට. ඒකෙන් 185ක් විතර මැරෙනවා. නමුත් 115ක් සැරපරුස කට්ටිය ඉතුරු වෙනවා. ඉතුරුන පස්සේ දෙවෙනි රවුම ගහන්න ඕනේ. දෙවෙනි රවුම ගහපම ඒකම 185ක් විතර ඉතුරුපය. තවත් පොඩ්ඩක් ඉතුරු වෙනවා. ඒ ටික දුන්නොත් උඹෝ කරනවා. ඒකට භෝගේ තහවුරු වෙලා නම් පලිබෝධයෙන් කියන කරදර අඩුයි. ඒ නිසා සාමාන්‍ය පලිබෝධ නාශක විකුණන කම්පැනි කෙනා තුන් සැරයක් බෙහෙත් ගන්න කියලා. ඒ හැටි. ඒ නිසා ගහණයක් ජන ගහනයක් හෝ පලිබෝධ ගහනයක් නතරන එකපාරෙන් කරන්න බෑ. ඒ දෙවෙනි සැරේ එන එක ගොවියගේ දක්ෂකමක් අදක්ෂකමක් හෝ පලිබෝධනාශකවල තියෙන අදක්ෂකමක් නෙවෙයි. ස්වභාවය. ඒක නිසා වෙහෙස බලන්නේ නැතුව දෙවෙනි සැරේත් කරා. වෙහෙස බලන්නේ තුන්වෙනි සැරේ කරා. හිතන්න කාට හරි පුළුවන් නම් 15 සැරයක් කරන්න එක පරියන්කයක් ඇතුළත එයාට තේරෙන්න පටන් අර ගන්නවා මෙතනක් තියෙනවා මොකද්දෝ ධර්ම නියාමයක්. අනේ ධර්ම නියාමයේ තේරුණාට පස්සේ මොනවාක් නැති වෙච්චා මොනවාරි කරන්න අහනවා කියන්නෙම පටලවා ගන්නවා. මොනවා නැති වෙච්චාම ඉන්නේ එතකොට රිබේ එනවා. කරදර වගේක් එනවා. ආවේ නැත්තම් හොඳයි. ආව නම් ඒත් හොඳයි. කරදර ආව නම් හොඳයි. ආව නැත්තම් ඒත් හොඳයි. මේ විදිහට යෝගාවචරය මේ නොසලින මනසක් ඇතිකරනද තර්කෙන් නම් කොහොමඩක්වත් බෑ. ඉතින් තර්කේ නැතුවත් බෑ අපි පාවිච්චි කරන්න පුළුවන් තරම් මේ කමඨාන් සුද්ධ කෙරෙල්ල. ඒක නිසා ඒක අනුමතරන් දාපවතිල පැත්තක ඉඳලා මේ පරිේශන කරලා අත්හදා බැලීම් කරලම තේරුම් ගන්න ඕනේ සමාන ධර්ම කොටස් අපිට මානසිකාරයෙන් සතියෙන් විපස්සනාවේ මගරවන්න පුළුවන්. සමහර ධර්ම කොටස් බෑ. ඒකේ ඒකත් එක්ක ඉඳලම මූණ දීලම කාලානුරූපමයි කරන්න තියෙන්නේ. ඒ නිසා මොනවාක්වත් නැති වෙච්චලා මොනවද කරන්න ඕනේ කියලා අහනවනම් ඒ අහන්නේ ඉතින් පෑදීදියට බොරදී දාගන්නේ කොහොමද? සංසුන් කරගත්ත එක කක්ක කරගන්නේ කොහොමද කියලා. කක්ක වෙයි. ඒකට වගේ කියන්න යන්න එපා. උනාට පස්සේ ආයෙසරයක් අර විදියට මුලින් ඉඳලා කරන්න. ඒක තමයි මේකට දෙන්න තියෙන සම්ප්‍රදාන කුළු උත්තරේ. මේ විස්තර දැනගන්න ඕන නම් ආනිජ සප්පයි සූත්‍රය බලන්න. බොහෝම ලස්සනට මේක ਸਰුවඥ වචනයෙන් විස්තර කරලා තියෙනවා. ගෞරවනීය සාමින් වහන්ස මූල කර්මස්ථානයේ සක්මනේ পায় පොළවහා ගැටීම සම්බන්ධයෙන් සක්මනේ යෙදෙන විට යටිපතුල පොළවහා ගැටීමේ දැනීමෙන් පසු ශරීරයේ බර පාදෙන් පාදයකට මාරුවන රිද්මයට අවධානය යොමු වේ. ඉන්පසු ශරීරයේ බර සැහැල්ලු වී ඉදිරියට වාතය පීරාගෙන යන චලනය පමණක් දැනේ. මෙවිට සිතුවිලි නොවේ. ශබ්ද නොඇසේ. නමුත් සිතුවිලි හා ශබ්ද වලින් මෙතනින් සක්මනේ ඕනෑම ඉහත කී අවධියකට පහසුවෙන් අවධානය යනවා. නුදුරු අතීතයේදී සක්මන හරියට නොකරුණු අවස්ථා ඇති වූ නිසා මේ දිනවල ඇති වුණු දියුණුව ගැන ඉතා සතුටු වෙමි. සතුටින් සක්මනේ නොඑක් නොඑක් වේග පරීක්ෂණයට ලක් කරමි. ප්‍රශ්නයක් නොමැත. හරි ජීව හරි ඔබ තමයි ක්‍රමේ. ඔය ඔක තමයි හම්බෙන උත්තරේ. ඒක ඇත්තනේ කතාව හරියන පරියන්ක අභියම් වෙලා නැහැ. යන් ඊගා ප්‍රශ්නට. ගෞරවනීය සාමින් වහන්සේ ආනාපාන භාවනාව පළමු දින තුනට වඩා දියුණුවක් ඇති බව සිතේ. පළමු දිනේ මිනිත්තුවට සීමා වුණු අරමුණ අද වන විට මිනිත්තු 5ටත් වැඩි ප්‍රමාණයක් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි හිත යොමු කළ සිටිය හැකි නිසා ඊටා සතුටු වෙමි. නිතරම විකාර සිතුවිලි වලට යොමුවත් නැවතත් හුස්ම ගැනීම පිට කිරීමට සිත යොමු කර එය මෙනෙහි කරමින් විනාඩි 5ක් පමණ සිටිය හැක. අද සහ හෙට එය වැඩි තවත් වැඩි කර ගැනීමට උත්සාහ කරමි. සක්මන් භාවනාව ඉතා හොඳින් කරගෙන යමි. ඔබ වහන්සේගේ පැතුම් ඉටු වේවායි ප්‍රාර්ථනා කරමි. අර බඳින්න තමයි හිත තියෙන්නේ. කවුරුහරි කැමැති නම් තියනවා කැමැත්ත ප්‍රකාශ කරලා අපි ඊගාව ප්‍රශ්නෙට. මගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා. අතිගෞරවනීය සාමීන් වහන්ස පරයන්ක භාවනාවේදී නිතර අත්විඳින ආලෝක ඇති වී නැති වී යාම දින 3ක පමණ සිට අත්විඳින අතර ඉන් එහාට භාවනාවේ ඔබට යාමට මම කුමක් කළ යුතුද මම මුළු ආලෝක ප්‍රදේශයේම නිරීක්ෂණය කරන අතර එය නිවැරදිද නැතහොත් එක් ලක්ෂයක් දෙස බලා සිටිය යුතුයද අතිගෞරවනීය ස්වාමින් වහන්ස භාවනාවේ ඉදිරියට යාම සඳහා මට ඊතා කරුණාවෙන් උපදෙන උපදෙස් දෙනසේක්වා. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. පළවෙනි දවසේ මම මේක සාකච්ඡා කරා. ආලෝකාවත් සද්දාවත් හිචිලියාවත් වේදනාවත් ආනාපානිය කොහොමද පේන්නේ කියනවා බලනවා මිසක් ආනාපානේ පැත්තක තියලා මේ සද්දෝල වගතුක විස්තර හොයන්න හදනවා කියලා කියන්නේ අහක තියෙන ලන්දක් ඇදලා දාගන්න. ඒ නිසා ආලෝකය අවයි කියලා වැරද්දක් ගන්න එපා. නැත් ආලෝකයේ තියෙද්දි ආනාපානෙ කොහොමද කියලා බලන මිස ආනාපානෙ පැත්තක තියලා ආලෝකය බලන හැටි නෙවෙයි. ඒ නිසා පළවෙනි දවසේම ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල කීප එක මම මතක් කරන්නේ මූල කර්මස්ථානයේ මොනම හේතුවක් නිසාවත් අමතක කරන්න එපා. අමතක කෙරුවොත් ඒක එතනම දඬුවම් කරනවා. ආලෝකයට කරදරයක් කරගන්නවා මේ විදිහට ඒකේ වගකුග අලගිය මොලගිය හොයන්න ගත්තොත් ඒ වෙනුවට හැකි තාක් දුරට මූල කර්මස්ථානයේ සමීප කරගෙන ආලෝකේ හරහා හෝ ඍජුව මූල කර්මස්ථානයේ විස්තර ලියන්න වැටේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමෙන් වහන්ස මාගේ භාවනා අධ්‍යක්ීම් මෙලෙස සටහන් කරමි. මම ආස්වාසය හා ප්‍රස්වාසය නිරීක්ෂණය කළෙමි. ආස්වාසය ඉහළටත් ප්‍රස්වාසය පහළටයි යයි මෙනෙහි කෙරෙමි. පපුවේ මාංශපේශි ප්‍රසාරණය ආශ්වාසයේදී නිරීක්ෂණය කළෙමි. පපුවේ මාංශපේශි සංකෝචනය වීම ප්‍රශ්වාසයේදී නිරීක්ෂණය කළෙමි. මෙලට මෙලෙස විනාඩි දෙකක් පමණ භාවනා කළෙමි. ආශ්වාසයේදී වම්නාස් කුහරයේ මැදට නාභිගත වූ සිසිලසක් නිරීක්ෂණය කළෙමි. ප්‍රශ්වාසයේදී දකුණු නාස්පුඩුව කෙළවර ධාරය උණුසුම් ආයු ධාරාවක් ඇතිල් වී ගිය බව නිරීක්ෂණය කෙලිමි. නාස්කුහරයේ ඇතුළත මැද පමණක් ස්පර්ශයක් දැනීම ආශ්වාසයේම බවත් එය ප්‍රශ්වාසයේ නොවන බවත් නිරීක්ෂණය කෙලිමි. උණුසුම් වාත ධාරා ස්පර්ශයේ නිරීක්ෂණයේදී එය ප්‍රශ්වාසයේ වන බවත් ආශ්වාසයේ නොවන බවත් දැනගත්ෙමි. මෙලෙස විනාඩි 6ක් පමණ භාවනා කළෙමි. ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ කෙටිවන බව නිරීක්ෂණය කළෙමි. විනාඩි 1ක් පමණ කාලයක් තුල හුස්ම සංසිඳිනි. තත්පර 3ක පමණ කාලයකදී කිසිදු හුස්මක් නොඇටිනි. පසුව ශනික ආශ්වාස සහ ප්‍රශ්වාස සිදුවිය. ඒවා සියුම් ස්පර්ශ වීම ලෙස නිරීක්ෂණය කෙලෙමි. මෙලෙස විනාඩි 5ක් පමණ සිතුවිලි වලින් තොරව භාවනා කෙලිමි. පසුව පාදයේ වේදනාවක් නිරීක්ෂණය කෙලිමි. එය තදවීමක් ලෙස නිරීක්ෂණය කළෙමි. වේදනාව මත සතිය තබා ඉදිරියට භාවනා කළෙමි. වේදනාව ක්‍රමයෙන් වැඩිවන බව නිරීක්ෂණය කළෙමි. වේදනාව දැනීමට පෙරහා පසු අවස්ථා දෙකෙහිම සමසිත පැවැත්වීමට උත්සාහ කළෙමි. එවිට වේදනාව ඒකාකාරව තිබෙන බව නිරීක්ෂණය කෙලිමි. ආශ්වාසය සහ ප්‍රශ්වාසය පසුබිමට ගොස් වේදනාව ප්‍රකට විය. තවත් විටක වේදනාව පසුබිමට ගොස් ආශ්වාසය හා ප්‍රශ්වාසය ප්‍රකට විය. මෙලෙස විනාඩි 10ක් පමණ භාවනා කෙලිමි. වේදනාව පැමිණීම සතිය පැවැත්වීමට નિરાයාසයෙන් ලැබුණු උදව්වක් ලෙස හැඟුනි. අවශ්‍ය විටක වේදනාවට හා ආනාපානයට මාරු වීමට හැකි බව නිරීක්ෂණය කෙලිමි. එහිදීද ආස්වාසය හා ප්‍රස්වාසය මධ්‍යස්ථව පැවතිනි. ආස්වාසයේ සිසිලතක් ලෙස ප්‍රස්වාසයේ නාස්පුඩු උණුසුම් කරන බව නිරීක්ෂණය කෙලිමි. මෙලෙස භාවනා කරන විට ඒකාකාරී බවක් දැනිනි. වේදනාව නිසා ද්වේෂය ඇද්දයි පරීක්ෂා කෙලිමිසේ නොවිය. පසුව වේදනාව ඇති විට දෙවන්නේක් දෙවන්නේක් නිරීක්ෂණය කරන ලෙස මා ශරීරයේ මත සතිය පැවැත්තිය. එවිට ආරම්භයේදීම සිදු වුණු ආස්වාසය ප්‍රහ ප්‍රස්වාසයේම තිබෙන බව නිරීක්ෂණය කළෙමි. ඒකාකාර බව දිගටම දැනිනි. මේ වීතරාගී මොහොතක් ලෙස සිතාගෙන භාවනා කළෙමි. දේශනා ඇසීමට කිහිප වාරක් සිටුණත් ඒ හැම වාරෙම තව ටිකක් වෙලා භාවනා කරනවා කියා සිතා භාවනා කළෙමි. එක්වර හිස් මුදුන මත ඊට යටින් තෙරපීමක් ෂණික නිරීක්ෂණය කෙලෙමි. පසුව පර්යංකයෙන් නැගිට සක්මනේ යෙදුණෙමි. මෙලෙස පර්යංකයේ පැය එකක් පමණ සිටියෙමි. සතිය මට අවශ්‍ය නම් සෑම විටම මාරු වන අරමුණ, ප්‍රකටවන අරමුණ සමග පැවැත්විය හැකි බව හැඟුණි. සක්මන වම දකුණ ලෙස මෙනෙහි කෙරෙමින් ආලම්භ කෙලිමි. වම් පාදයේ තබන විට වම හා දකුණු පාදයේ තබන විට දකුණ ලෙස මෙනෙහි කෙලිමි. මෙලෙස පියවර 50ක් පමණ සක්මන් කෙලිමි. සිත පිටතට ගියේය. නැවත નિરાයාසයෙන් සිත සක්මනට පැමිණියේය. පසුව පෙරට තබන පාදය පොළවේ සම්පූර්ණයෙන්ම ස්පර්ශ වූ පසු පසුපාදයේ මුල් කොටස පොළවේ තද වන බව නිරීක්ෂණය කෙලිමි. මෙලෙස වම් පාදයේ කොටස තෙරපෙන විට වමහා දකුණු පාද කොටස තෙරපෙන විට දකුණ වශයෙන් මෙනෙහි කෙලිමි. පියවර පහක් පමණ සක්මන් කෙලිමි. පාදවල තදවීම සමාන බවක් දැනීම නිසා මෙනෙහි කිරීම පැටළුනි. නැවත ආරම්භයේ පරිදි වමහා දකුණ වශයෙන් සක්මන් කෙලිමි. සිත පිටතට ගියේය. නමුත් ක්‍රම ක්‍රමයෙන් සිත පිටතට යාමට පෙර තබන පියවර සංඛ්‍යාව එනම් සතිය වැඩි විය. පසුව සමබර සක්මනක් සිදු නොවන බව නිරීක්ෂණය කළෙමි. ඉනවටා සහ බෙල්ලේ පිටුපස වේදනාවක් නිරීක්ෂණය කළෙමි. ඉනවටා වේදනාව මත සතිය පවත්වමින් සක්මන් කළෙමි. පසුව වම් පාදයේ දකුණු පාදයට වඩා දිගුයයි නිරීක්ෂණය කළෙමි. සක්මනේදී වම් යටිපතුලට වැඩි තෙරපුමක් දකුණට සාපේක්ෂව ලැබෙන බව නිරීක්ෂණය කළෙමි. මෙම නිරීක්ෂණය මෙය වම් පාදයට වන බවත් දකුණු මෙය වම් පාදයේ වන බවත් දකුණු පාදයේ නොවන බවත් සිතාගත්තෙමි. පරයන්කේදී යටිතොල කෙළවරින් පිරුණි. මෙවිට මේ ආපෝ ධාතුවේ ක්‍රියාව ලෙස දැනගත්තෙමි. දත් එකට තද වී තිබෙන බව දැනිනි. මේ තෙරපීමක් ලෙස නිරීක්ෂණය කළෙමි. ඒ පඨවි ධාතුවේ ක්‍රියාකාරවත් ස්වභාවය බව දැනගත්තෙමි. සමහර විටක පිට ප්‍රදේශයේ දහඩිය දැමීමත් සමග උණුසුම් ධාරා පිට වෙන බව දැනිනි. මෙය තේජෝ ධාතු ක්‍රියාවත් භාවයට පත් ඇති බව දැනගත්ෙමි. යම්කිසි වේදනාවක් අපහසුයක් පැමිණ විට එය සතිය පැවැත්වීමට උපකාරී වෙන බව දැන දත්ෙමි. එයට සමහිත පැවැත්වීමට උත්සාහ දරමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවා. තෙරුවන් සරණයි. රචනය ඇත්තටම අර කියලා තියෙන වාර්තා නෝලියලා තියෙනවා. නමුත් මේක තුනෙන් එකට විතර අඩු කරන්න වෙනවා. නැත්තම් කාලය ගන්න වැඩි පුරුරුක්තිය තියෙනවා. අන්තිමට ලියලා තියෙන කොටස සම්පූර්ණ ආයතනයක් පරියන්කයට ගෙනත් දාලා විස්තර කතා කරන නිසා ක්‍රමයේ අහුවෙලා තියෙනවා. නමුත් මේ ආගෙන ඉන්න පිරිස ගැන අනුකම්පාවක් නැහැ වගේ තමයි ලියන් ලියන් ලියන් ලියන් ලියන් ලියන් ගියේ. ඒක අල්ලගත් එකත් ලොකු දෙයක්. නමුත් මීට පස්සේ short to the point, short and sweet. පිටු කරන්න. එතකොට ලොකු දියුණුවක් ඇති වෙයි. භවනාවටත් වැඩිය ඉදිරිපත් කිරීමේ දියුණුවක් ලැබෙයි. ඉදිරිපත් කරලා තියෙන තොරතුරු නම් හොඳයි කියලා කියන්න පුළුවන්. ගරු සාමින් වහන්සේ පරයන්කේදී හුස්ම සංසිඳුණු විට ටික වේලාවකින් පිරිසිදු අවකාශයේ මූණට මූණ දාලා සිටින්නට පුළුවනි. මෙම අවකාශය තුල ඇතිවන සිතිවිලි හා ඒවා නැතිවන ආකාරය දැකගතිමි. නමුත් මෙතෙක් මේ සිතුවිලි වර්ගීකරණය කෙරුවේ නැත. එනම් රාග සිතුවිලි, දෝෂ සිතුවිලි ආදී වශයෙන්. සිතුවිලි නැති අවස්ථාවලදී මමය තියුණු සතියකින් දැනගත් යනිමි. නමුත් ඊයේ රාත්‍රී ධර්ම දේශනාවේ රාගසිත, වීතරාගසිත, දෝෂසිත, වීතදෝෂසිත යනුවෙන් හඳුන්වා නැත. කරුණාවෙන් මේ පහදා දෙන්න. තෙරුවන් සරණයි. හඳුන්වා දෙත කියලා තියෙනවා ඊට ඉස්සෙල්ලා මොකද්ද? හඳුන්වා නැත. මොකද්ද කියන්න වෙන එක හරියට කියවිලා නැහැ. ඒ ඒ කියන්නේ ඉව නොදැනගත්තයි කියලා වැඩි කෙරෙකුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉදිරියට යනකොට ඒක අපිට ලැබෙන අතිරේක ලාභයක්. රාගය එනකොට මේ මේ ක්‍රියාකාරකම් වෙනවා, ද්වේෂය එනකොට මේ මේ ක්‍රියාකාරකම් වෙනවා. දැන් පොදුවේ හිතවිලි තියෙනවා කියන පොදු මල්ලේ තිබ්බහම ඇති අවුස්සන්න යන්න එපා. එයාට ඕන වෙලාවක භාවනා විසින් ඒ විස්තර පෙන්ලා දෙයි. එහෙම මේ යන විදිය හොඳයි. අවුස්සන්න යන්නේ නැති හොඳයි. ගරු සාමීන් වහන්ස සමාධිමත් සිතකින් පර්යංකේ හෝ වේවා සක්මනේ හෝ දෛනික වැඩවල හෝ වේවා මනසට දැනෙන රාග දෝෂ මෝහ විටින් විට දකින්නට පුළුවන් වෙයි. මේ தත්ත්වය ඊයේ රෑ ධර්මදේශනාව අනුව හිතේ පැතිකඩ විවිධ චිත්ත tatt දැන ගැනීමක්ද නැතහොත් මනසෙන් පැන නගින මනෝ විකාරද ඒක ඉස්සෙල්ලා ප්‍රශ්නට උත්තරයක් ඔය ඉස්සෙල්ලා පේනකොට ඒක යථාර්ථයේද නැත්නම් ප්‍රകൃතිය මේ සංකල්පයක්ද කියලා තේරුම් ගන්න බෑ. ඒ ගොඩාක් කල් කරනකොට ඉස්සෙල්ලා Tamanda තේරෙන පටන් අර ගන්නවා මේ හිතලුවද්ද යථාර්ථයේද කියලා. තවත් එහාට ගියාට පස්සේ තව කෙනෙක්ගේ කොනක් කියා ගන්න පුළුවන් මට්ටමට මේක සිද්ධි වෙන්න පටන් අර ගන්න නිසා මුලදී හිතා ගන්න බෑ මේ මේ මේ රාගය කියලා හිතාගෙන ඉන්න එක සංකල්පයක්ද නැත්නම් යථාර්ථයේද කියලා. නමුත් එනවනේ ලක්ෂ කෝටි වාරයක් එනේන හැම වෙලාවෙම සතුටුමත් වෙලා ඉන්න. එnde ende ende ende අර Taman කලින් ගත්ත අත්දැකීම දැනීම නැවත නැවතත් තහවුරු වීමක් වෙනවා. ඒක තමයි භාවිත කරනවා කියලා කියන්නේ. දිගට කරගෙන යන්න. එතකොට ධර්ම ගුණය ධර්මයේ තියෙන මේ දේවල් පැහැදිලි කරලා දෙන ගතිය එන්න පටන් ගන්නවා. අපි ඉවරයි. ප්‍රශ්න උත්තර ඉවරයි. ඒ කියන්නේ අපි වැඩිපුර විනාඩි 15ක් විතර වගේ අරගෙන තියෙනවා. ඒ නිසා අපිට විනාඩි 35ක කාලයක් තියෙනවා. අපි 3යි 10ට විතර ගෙඩි ගහමු. ඒතර විනාඩි 5ක් 50ක කාලයක් අපිට තියෙනවා පරියන්කේට ඒ නිසා 3යි 10ට ගෙඩිය ගන්න. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.